සර්වචනාංශ විසින් පෙන්වන්න බලාපොරොත්තු වෙන මේ ආර්ය චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳවයි අපේ ශක්ති ප්‍රමාණෙන් විවරණ කරගන්න උත්සාහ කළේ විස්තර කරගන්න උත්සාහ කළේ ඉතින් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව කෙටියෙන් සඳහන් වෙලා තියෙන මේ උපාදානස්කන්ධය හරහායි අපි මේ වැඩේට බැස්සේ ඇත්ත වශයෙන් කියනවා නම් ඒ එක එක ස්කන්ධයක් පිළිබඳව විස්තර කරනකොට ඒ දුක්ඛ සත්‍ය විතරක් නෙවෙයි ඒකට හේතු වෙන සමුදය ගැනත් නොකිය කියවෙනවා ඒ වගේ මේ ගෙවන් කිරීම නම් වූ Nirodhe ගැනත් නොකිය කියවෙනවා ඒක විශේෂයෙන්ම හුවා දක්වේ නැති වුණාට ඉතින් මේ විදිහට අපි මේ රූපස්කන්ධයාගේ භාවනාව සඳහා යොමු කරන අරමුණ නිමිත්ත කර්මස්ථානය කියන එක හොඳට තේරුම් අරගෙන මේ නිමිත්ත හරහා අරමුණ හරහා කර්මස්ථානය හරහා මුළු රූප ධර්මම පිඳු කරන බව නියෝජනය කරන බව අදාහ ගත්තොත් ඒ සඳහා ආනාපාන ඉස්සරහින් තියාගත්ත කෙනෙක් පිම්බීම හැකිලිම ඉස්සරහින් තියාගත්ත කෙනෙක් ඒ පිම්බීම හැකිලිම කියන්නේ ආනාපානය කියන්නේ දුක්ඛ සත්‍ය කියලායි මේකෙන් කියන්න හදන්නේ. ආශ්වාසයක් ගත්තොත් ප්‍රශ්වාසය කරන්න නැතුව ඉන්න බෑ. අවිවේකයක් දෙන්නේ නැහැ ප්‍රශ්වාස කරන්න. ප්‍රශ්වාස කෙරුවොත් ආශ්වාස නොකර ඉන්න බෑ. පිම්බීමක් ඇති වුණොත් හැකිලිම නොකර ඉන්න බෑ. හැකිලිමක් ගත්තොත් පිම්බීම නොකර ඉන්න බෑ. ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ. උත්සාහ කිරීම ඒක නතර වුණොත් මාරණාන්තිකයි. රිහා සමාන දුකක් ගෙන දෙනවා. එනිසා මේ රූපය ආස්වාද ප්‍රසවාස රූපය පිම්බි මහකිලිම් රූපය මේ දුක්ඛ ස්කන්ධයයි නියෝජනය කරන්නේ ඒ හරහා මුළු කයම නියෝජනය වෙනවා. නැත්නම් මුළු රූප ස්කන්ධයම නියෝජනය වෙනවා. එතකොට මේක මේ විදිහට මේ ආස්වාද ප්‍රසවාසය කියන්නේම දුකක්. එහෙම නැත්නම් පිම්බි මහකිලිම කියන්නේම දුකක්. එහෙම නැත්නම් මේ දුක දුක්ඛ ස්කන්ධේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ නිමිත්තේ හුවා දැක්වීමක් කියලා ගත්තොත් ඒකේ තියෙන ලාභය තමයි ඒකට ආස්වාස ප්‍රසවාසයේ හට ගැනීම කියන්නේ දුකේ හට ගැනීම. ආස්වාස ප්‍රසවාසයේ හටගන්නේ ඒක සඳහා ඇති චේතනාව. ආස්වාස කෙරුවොත් ප්‍රසවාස නොකර ඉන්න බෑ චේතනාවක් ඉබේම පහළ වෙනවා. ප්‍රසවාස කෙරුවොත් ආස්වාස නොකර ඉන්න බෑ ඉබේම චේතනාවක් පහළ වෙනවා. ඉතින් මේ චේතනාව කොහෙන් ආපු එකක්ද කාගේ එකක්ද කවුරු කාගේ න්‍යාය කරත ක්‍රියාත්මක වෙනවද මොන මූල ධර්මයට වැඩ කරනවද කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද ඒක නත් ඒක කතා කරන්න අපිට අයිතියක් නැහැ ඉන්න තාකල් දිගටම සුවාසය අදිනකයි තියෙන්නේ ගොරොද්ද අදිනවයි කියලා කියනවා මරණ මොහොතේ මේ හට ගන්නා තැන එහෙම නැත්නම් ආස්වාසය හට ගැනීම ආස්වාසයගේ මැද දක්න තරම් ලේසි නෑ එනිසා ඉස්ලාම දුක්ඛ සත්‍ය ආස්වාසගේ මැද පෙන්නලා සරුවචන් වහන්සේ ආරාධනා කර සිටිනවා මේ මුල දකින්න මේ දුකේ මුල දකින්න වාගේ තෘෂ්ණාව දකින්න වාගේ ඡන්දය දකින්න වාගේ චේතනාව දකින්න වාගේ ඒව නාම රත්නමේ රූප ධර්ම වශයෙන් ආස්වාසගේ මුල ප්‍රස්වාසගේ මුල දකින්න පුළුවන් තරම් සතිය මෙහෙවන්නේ කියනවා සතිය හොඳට තීව්‍ර කරන්න කියනවා. තාම සූක්ෂම කරන්න. අනිම සූක්ෂම කරන්න කරන්න කරන්න යෝගාවචරයාගේ එල්ලේ එකලස මානසිකාරය හොඳ නම් මුලත් සමග ආස්වාසේ මුලත් සමග ප්‍රස්වාසේ දැක ගන්න පුළුවන් වෙනවා. ඒක යෝග ජීවිතයේ යෝග කර්මයේ කිඳා බැසීමක් අරමුණට নিমগ্ন වීමක් අරමුණ නොදක පැත්තක් දැකීමක් සතිය දියුණු කිරීමක් සමාධියට පොට පෑදීමක් වශයෙන් පස්සේ යෝගාචරය තේරුම් ගන්න. මේ විදිහට ආස්වාසේ මුල සමග ආස්වාසේ දකිනකොට ඒ හරහා ලාවට පටන් ගන්න මේ හුස්ම එක චිත්තක්ෂණ කීපයකදී පුදුම විපරිණාමයකට පත් වෙලා නාස්පුඩු පුරවාගෙන යන මහසුළු සුළඟක් වගේ බවට පත් වෙනවා. ඊට පස්සේ හටගත්තේ නාස්පුඩු පුරවාගෙන යන හුළඟ ආයසරයක් යෝගාවචරය හොඳ අවදිින් ඉන්නවනම් සම්පූර්ණ නැත්තෙන්ටට සංසිත වෙනවා. එතකොට අර මැදින් පටන් ගන්න මොදට මුලට ගිය යෝගාවචරයට අන්තිමට ඒ මුලින් පටන් ගන්න මැද දක්වාම දකින විදිහට මානසිකාරය මෙහෙවනවා නම් මේ මැද තියෙන ගොරෝසු හුස්ම ආයශරයක් අගදී කෙවෙනවා. එතකොට මුල මැද දෙක සහිතව හුස්ම දකින්න හම්බ වෙනවයි කියලා කියන්නේ අඛණ්ඩ වූ සූක්ෂම වූ අවදිමත් වූ සතියක්. ඉතින් ඒක තමයි යෝගාවචරයේ යෝග කර්මය. ඉතින් ඒකෙදී ආස්වාසය දැකීම කියන්නේ ආස්වාසයේ පිටකොන්ද මැද. ආස්වාසයේ මුල දකින්නයි කියලා කියන්නේ ඒ පටන් ගත්තේ නැති ක්‍රියාවලියක මුල පටන්ම පටන්ගෙන ගිහිල්ලා අර මැදදී තියෙන ගොරෝසු නාස්පුඩු පුරාණ හුස්ම දැකලා අගට යනකොට හුස්ම ගෙවම් කරන තැනට යනකොට පුදුම මායාකාරී තත්වයකට පුදුමාකාර සූක්ෂම තත්වයකට එනවා. ඒ නිසා හොඳට හුස්ම දැකපු හොඳට මුල දැකපු කෙනෙකුට පමණයි අගදී සිදුවෙන මේ ඉන්ද්‍රජාලේ අගදී සිදුවෙන මේ ඇස්බැඳුම මේ මායාව කලකල නෙවි බැලිය හැකි බලන්න ඕනේ බලනවා කියන හැඟීමක් එන්නේ. මේකත් විස්තර කරන අමාරුයි මුල සිට අගට යන ක්‍රමයට අග සිට මුලට එන ක්‍රමයට විස්තර කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දවසක යෝගාවචරයා භාවනා කර කර ඉන්නකොට හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳෙන තැනට ගිහිල්ලා සංසිඳෙද්දිත් කලබල වෙන්නේ නැතුව බලන්න හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳන වෙලාවෙදී එමිට එමිට එමිට එමිට සූක්ෂම වෙලා අති සූක්ෂම භාවයටපත් වෙනවා දැකලා එතනදී ඒ ඒ මාරුව අල්ලගත්ත කෙනෙකුට ඊගාදාසේ භාවනා කරනකොට අරසියුම් භාවය ඒසියුම් භාවයේ තිබුණු සතිය ඒසියුම් භාවයේ තිබුණු ප්‍රනීත භාවය එකලස් භාවය ආස්වාසයේ ප්‍රස්වාසයක් පාසා අග දැකීමට යොදා ගන්න පුළුවන්. ඒ නිසා දවසක ආස්වාද ප්‍රස්වාසය දැකලා දෙකම දැකලා සංසිඳිලා ඒක දිග වේලාවක් ගන්න වැඩක්. එතනදී බය නැති කරන, සැක නැති කරන, සද්ධාව ඇති කරගත්ත කෙනෙකුට හරියට කමඨාන සුද්ධුනොත් පහුවෙන්ද වාඩි වෙලා යතේරුම් අර ගන්නවා මේ ආස්වාසේ පටන් ගන්නත් ඉස්සෙල්ලා සතිය පිහිටවන කොහොමද පටන් ගන්නෙ කොච්චර මේක නාස්පුඩු පුරවාගෙන යන තැනකට යනවා ඊට පස්සේ කොච්චරක් ඒක සංසිඳනවා ඊට පස්සේ ප්‍රස්වාසයත් ඒ වගේ ප්‍රස්තාරයක් පටන් ගන්න ගෙවි යනවා ආන්න මේ විදිහට මේ ප්‍රස්වාසයේ අග බලාන ඉන්නකොට ඒ ආස්වාසයේ අගයි ප්‍රස්වාසයේ අගයි එච්චර ලොකු වෙනසක් නැහැ ඕනනම් මෙහෙම කියන්න පුළුවන් ආස්වාසයේ මුලයි ප්‍රස්වාසයේ මුලයි අතරත් වෙනසක් නැහැ. ප්‍රධාන වෙනස තියෙන්නේ මේ පිටකොන්දේ තමයි. නාස්පුඩු පුරවාගෙන යන ආස්වාසයේ සහ නාස්පුඩු පුරවාගෙන යන ප්‍රස්වාසයේ තමයි වෙනස තියෙන්නේ. මේ ආරම්භ දෙකේදී සම ලකුණු තියෙනවා. මැදදී විසම ලකුණු තියෙනවා. මෙන්න මේ විසම ලකුණු වල කියන පෞද්ගලික ලක්ෂණ කියලා මුල මැද දෙකේ මුල අග දෙකේ තියෙනවට කියනවා පොදු ලක්ෂණ. ඉතින් මේක මේ මූල ධර්ම වශයෙන් විස්තර කරාට ආධුනිකයට හරි අමාරුයි අත්දකින්න. නමුත් භාවනා ටිකක් කල් කරලා පදම් කරපත් එක්කනට මේක දිරව ගන්න පුළුවන්. අන්තිමට මොකද වෙන්නේ? ආනාපාන දෙක සංසිඳනකොට ඒ දෙකටම ආස්වාසිත ප්‍රස්වාසිත වෙන බෞද්ධලික ලක්ෂණ කෙමෙන් කෙමෙන් ගෙවෙමින් අර පොදු ලකුණට දිය වෙන්න පටන් ගන්නවා. පොදු ලකුණ ඇතුළට බැහැ ගන්නවා. ටික වේලාවක් යනකොට ආස්වාස ප්‍රසවාසයේ දෙකේ වෙනස නැති වෙනවා. ඒ කියන්නේ අර පිටකොන්ද නෑ දැන්. ගොරෝසු හරිය නෑ. ආස්වාස ප්‍රසවාස දෙක සංසිඳන සංසිඳනකොට මුල බැලුවත් ආස්වාසයේ මුල බැලුවත් අග බැලුවත් ප්‍රසවාසයේ මුල බැලුවත් අග බැලුවත් සමාන ලක්ෂණ තියෙන්නේ. පොදු ලක්ෂණය මතුවෙන්න පටන් ගන්නවා. පෞද්ගලික ලක්ෂණ ගෙවිලා. මේක ලේසි නෑ. ලෑස්තිලා ගියේ නැත්තම් අල්ලන්න. ඉතින් මේ ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන අර පෞද්ගල්‍ය ලක්ෂණ ගෙවිලා පොදු ලක්ෂණේ මතුවෙන එක දැනගෙන ගියොත් මෙතන සංඥාවල පටලවිල්ලක් විපරිණාමයක් ආස්වාද ප්‍රසවාසයත් එක්ක හුස්ම එක දිගට පැවැත්වීමේදී ලැබිච්ච ලාභයක් වශයෙන් වටහාගෙන සුබ ලක්ෂණයක් වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැතුව ගිය කෙනාට හිතෙන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ දෙකේ වෙනස්කම නැති වෙනකොට ආස්වාස් ප්‍රසවාස් දෙක නැති වුණා වගේ. මේ පෞද්ගලික ලක්ෂණ නැති වෙලා පොදු ලක්ෂණ මත වුණා කියන මේ තාක්ෂණික කාරණාව දැනගෙන දැකගෙන කියන කෙනාට අල්ලන්න පුළුවන්. එහෙම නැති කෙනාට වෙන්නේ මේ හොඳට තිබුණු ආස්වාස් ප්‍රසවාස් දෙක නැති උනායි කියලා. හැබැයි හොඳට සලකලා බලනකොට පේනවා මැරිලා නැහැ කියලා. ආස්වාස් ප්‍රසවාස් දෙක සංසිඳිලා ඒවා ලීන භාවයටපත් වෙලා සංගවිගෙන නහයට දැනෙන්නේ නැහැ. හැබැයි ටිකට හුස්ම යනවා. ඉතින් මේක අර ආත්ම සංඥාව දැඩිව ගත්ත එක්කනට නිත්‍ය සංඥාව දැඩිව ගත්ත එක්කනට හරි ප්‍රශ්නයක්, හරි බයක්, හරි සැකයක්, හරි ශ්‍රද්ධාව පිරින තැනක් වෙනවා. නැත්නම් පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි මේ තමයි භාවනාවේ හැටි. ඒක නිසා දැන් මේ පෞද්ගලික ලක්ෂණ දැක දැක ගිය ගමනේ පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු ලක්ෂණ මතුවෙනකොට මෙතන ඇති වෙන මේ සංඥා වෙනස මේ ඇති වෙන මේ විපරිණාමය දැක්කේ නැති නිසා තමයි අපි මෙතෙක් කල මේ පෞද්ගලික ලක්ෂණට ලෝභ වෙලා පෞද්ගලික ලක්ෂණ දිගේ ඇදිලා ගියේ. නමුත් මේ අපි මේ මහැකිරීම ගත්තත් ආනාපානෙ ගත්තත් මේ දෙකේ පොදු ලක්ෂණ අතෝ බලනකොට මේ දෙකේ වෙනසක් නැහැ. පිම්බි මහැකිරීම දෙකේ වෙනසකුත් නැහැ. වම දකුණ ගත්තට වෙනසකුත් නැහැ. මේ ලෝකේ තියෙන මොනම දෙයකවත් පොදු ලක්ෂණ වෙනසක් නැහැ. වෙනස්කම් තියෙන පෞද්ගලික ලක්ෂණේ. මම පෞද්ගලික ලක්ෂණ දිහා හොඳට හැක් පිට හැක් තියා බලනකොට ගෙහිමිට මිට මිට දිය වෙන ගතිය, විරංජන වෙන ගතිය, නොදැනෙන ගතිය ඒකත් චිත්ත නියාමයක්. මේ පොදුලක් පෞද්ගලික ලක්ෂණය හරහා නැත්නම් පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරමින් පොදු ලක්ෂණයට යනකොට අර පෞද්ගලික ලක්ෂණේ තියෙන විචිත්‍රත්වය සිද්ධි බහුල භාවයේ වෙනුවට පොදු ලක්ෂණේ තියෙන ඒකාකාරීකම භාවනා කරපු නැති කෙනාට හිතෙන්නේ නීරසකමක් කම්මැලිකමක් විදියට. එයා නිතරම කරන්නේ අරමුණු මාරු කරන එක. මේ කාම ලෝකේ තියෙන්නේ නිතරම අරමුණු මාරු කරන එක. රූපයෙන් සද්දෙට, සද්දෙන් ගන්ධෙට, ගන්ධෙන් රසයට, රසයෙන් පහසට. පහසෙන් හිතවිල්ලට රූපත් කහ තිබුණොත් නිල්, නිල් තිබුණොත් රතු. ආදි වශයෙන් මාරු කරනවා. හැඩ වෙනස් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි මෙන්න මේ අරමුණු මාරු කිරීම නිසයි කියලා. එකම අරමුණක හිටියානම් ඕනම කෙනෙකුට ඒක ප්‍රසිද්ධයි. බලාන ඉන්නකොට ඉන්නකොට ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා. අඩු වෙලා පොදු ලක්ෂණ මතුවෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලාම වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා නිතර නිතර බලන කුකුල් කර්මනේ සුදු පාට තමයි පේන්නේ. එසා ඕන දෙයක් පාට ඇසීදලා බැලුවොත් හරි විචිත්‍රයි. හරි සුන්දරයි. ඒකම නැවත නැවත බැලුවොත් එන්නේ එන්නේ එන්නේ ඔය කියන සුන්දරත්වය ඒකේ නැහැ. මෙන්න මේක දකින්න ඕනේ නැහැ අපිට. ඒකයි අපි මේ අරමුණු මාරු කරන්නේ. මොසරුවචනාංශේ මේක දැක්කා. දැකලා උන්වහන්සේ ගරු කරන උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට කිව්වා මෙන්න මේ චිත්ත නියාමයක් තියෙනවා. මෙව ධර්ම නියාමයක් තියෙනවා. එකම දේ බලන හිටපන් නීරස වුණත් බලපන්. ඇයි මට තියෙන ගෞරවය නිසා මට තියෙන සද්ධාව නිසා මං කියන දේ අදාහගෙන නීරස වුණත් බලපං කියලා. බලාන ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් ගන්නවා. ඒ නීරස වීම හෝ මේ විදිහට එකක් දිහා බලාගෙනකොට මේ සංඥා වෙනස් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ ඇති කරපු දෙයක් නෙවෙයි ලෝක න්‍යාය ධර්මයක්. මේක වෙන්නේ විචිත්තත්වයේ සිට ඒකාකාරීත්වයට මාරු වෙනවා. ගොරෝසු භවයේ ඉඳලා සියුම් භවට මාරු වෙනවා. පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනවා. මෙන්න මේ මේ තඩ මාරුව මේ මාරුව දැක ගන්න තරම් අපේ හිත පුහුණු මදි නිසා අපේ හිත සූදානම් නැති නිසා අපේ හිත භාවිත නැති නිසා අපි අර විචිත්‍රත්වයෙන් විචිත්‍රත්වයට පැන පැන පුද්ගලික ලක්ෂණ තියෙන රස බල බල පැන පැන පැන පැන ඒ විනෝඩ සරුවචනංශය එක තැනක වඩලා එක මාරමුණක් කරන බලන්න කියනකොට මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනකොට ඇති වෙන මේ විපර්යාසය සංඥාවල ඇති වෙන මේ වෙනස ඒක භාවනා දියුණුවක් සතිය දියුණුවක් සමාධියේ දියුණුවක් කියලා තේරුම් ගන්න එක විශාල සම්මාදිට්ඨියක් විශාල යෝනිසෝමනසිකාරයක් ඉතින් ඒක කරන්න සමහරට දවස් ගණන් භාවනා කරන්න ඕනේ ඒ මොකද ඒ ඒ භාවනාවේ බලානිනකොට මේ නීරසකම මතුවෙනකොටම යෝගාචරය සලුවක සදාලා නැගිටලා යනවා එන්නේ. මෙහෙම නැත්නම් හිතන දැන් කමඨාන සුද්ධ කරගන්න ඕනේ ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න හොඳ නැහැ. මේ මොකද වෙන්නේ කියලා අර භාවනාවේ දියුණුවට අභියෝග කරනවා. ඒකට අනදර කරනවා. ඒ හැල්ම තියාගන්න එක කඩනවා. ආය අලුත් අරමුණු එන්න ගන්නවා. අරමුණු අලුත් කරනවා. නැවත නැවත හොද හොද මඩේ දානවා. ඒ නිසා යෝගාවචරය දෙනවා මම හරි මොඩයා. මම හරි මේ මේ මේ කරන යන කිසියක් මට හරියන්නේ නැහැ. මහා කාලකන්ණී, මහා නීරසයි, මහා අවමංගල්‍යයි, මහා මේ අබද්දරයි මේ වැඩේ කියලා බැලුව බැලමට පේන්නම නිකන් මූණට මේ කුඩල්ලට ලුණු ගැහුවා වගේ දරා ගන්න බැරි තත්ත්වයක්. ඒ නිසා බුද්ධ ආගමට වැඩි කට්ටිය කැමති නෑ. ඒකේ භජන් නෑ. ඒකේ ওই නාඩගම් මොනවත් අත්තත් නෑ. පටන් ගන්නකොටම පේන්න තියෙන දුක්ඛ සත්‍ය. චේ හරි සෞත්. කටිරෝණලා තියෙන ඒක නෙවෙයි. බුදුහාමුදුරු හරි කමන්නේ එක මොනවා හරි කෝලම් කර කර ඉන්න තියෙනවනේ ඒ ආගමට කැමති. ඒ නිසා එකම ධර්ම ලෝකේ තියෙන කිසි පැකිලීමක් නැතුව කිසි කැතක් නැතුව ලහ ගහනකොටම දුකයි කියලා කියන්නේ එකම බුදුහාමුදුර විතරයි. ඒ නිසා බුදුහාමුදුරන් කියනවා නාස්තික ධර්මයක් කතා කරන කෙනෙක් මහා උච්ඡේදවාදයක් ගැන කතා කරන කෙනෙක් සුභයක් ගැන කතා කරන්නේ අසුභයක් ගැන කතා කරනවා කියලා. ඉතින් බුදුහාමුදුර කියන්නේ තියෙන්නේ ඕක නම් වෙන මොනවා කියන්නේ? ඒක බලන්න බැන්න වෙන ආගමට යන එකයි තියෙන්නේ. අම මම හරි කැමැති මේ වෙන ආගම් වලට යන අයට මොකද මොනවා හරි කාලා ජීවත් වෙන්නේ සන්තෝෂයෙන් මේක ඉඳලා කරන්නේත් නැත්නම් මේක තේරෙන්නේත් නැත්නම් මේක මහා දෙලොක් අතර හිර වෙනට වැඩිය හොඳයි. ඔය පුළුවන් තරමකට ගිහිල්ලා සතුටෙන් ජීවත් වෙන එක. භාවනා කරන යෝගාවචරයට වැඩිය හරි දක්කු මුක්කකට හිර වෙන්නේ. ඒ මොකද භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න වැටෙන්නේ දුක්ඛ සත්‍යය. ඒ දුක නැති වැටෙන්නේ කොහොමද? එකම අරමුණේ හිටියත් එන්න එන්න නීරස වෙනවා. අරමුණු මාරු කිරීම කෙලේශයක් බව තේරෙනවා. ඉතින්සා ඉන්නත් ඕනේ ඉන්න ඉන්න වෙන්නේ මොකද්ද මේ ඒකාකාරීකම. කවදා හරි යෝගාවචරය තේරුම් ගන්න නම් මේ ඒකාකාරීකම තමයි නිවනට මංගල ලක්ෂණය. මේ ඒකාකාරීකමට බුදුරජාණන් වහන්සේ සමහර විටක නිබ්බිදාව කියන වචනේ පාවිච්චි කරනවා විරංජනේ කියන වචනේ පාවිච්චි කරනවා ක්ෂය වීම කියන වචනේ පාවිච්චි කරනවා වැය වීම කියන වචනේ පාවිච්චි කරනවා නිරෝධ වීම කියලා පාවිච්චි කරනවා ඔක්කොගම තියෙන එකයි ගොරෝසු දේශියුම් වෙනවා විචිත්‍ර දේ දුර්වර්ණ වෙනවා මනාප දේ අමනාප වෙනවා නීරස වෙනවා ඉතින් මේක හොඳ තර්කයක් තියෙනවා යමක් රස වෙනවනම් කැමැති වෙනවනම් මනාප වෙනවනම් තණ්හාව සංසාරේ. මනක් නීරස වෙනවනම් නිරෝධයට යනවනම් ක්ෂය වෙනවනම් වැය වෙනවනම් නිවන. ඒ තරම් අඩු ගන්න මේ ආස්වාද ප්‍රසවාසයේ පවා නිවන තියෙනවා. නමුත් මේක උගන්වනකොට කියලා දෙනකොට මේක මේ වැහුම් අරලා පෙන්වන්න නැති නිසා නිතරම ඒ භාවනා කරන වෙනකොට නීරස ගතිය ඒකාකාරී ගතිය එනකොට ඒක තමන්ගේ දෝෂයක් කම්මැලිකමක් කාලකන්නිකමක් කියලා හිතලා පැත්තට දාන නිසා හැමදාම ගුරුවරු මාරු කරනවා අපි හැමදාම කර්මස්ථාන මාරු කරනවා හැමදාම භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා කර කර කර කර යන කොහෙන් හරි රසවද්දයක් හම්බෙයි කියලා කොහෙන් ගියත් මෙච්චර තමයි ධර්මයේ දියුණුවක් ඇති වෙනවා අපි ඊයේ ධර්මදේශනාවේදී තේරුම් ගන්න උත්සාහ කළා අපි සැප කියලා මේ ලෝකේ හඳුනාගෙන තියෙන ධර්මතාවය ගත්තත් ඒ සැප ගෙවෙනකොට දුකයි. අපි මනාපෙන් සාදරව මොනතරම් කැමැත්තෙන් බාරගත්තත් ඒක යන්නේ දුකක නැවතීමේ ලකුණ කියලා. දුකක් නතර කරලා. ඒකෙම අපි දුක කියන ධර්මයට කොච්චර එකම අකමැති වුණත් නැද්දකින් කියලා කිව්වත් නොපතන් කියලා කිව්වත් දුක යන්නේ සැප ඉතුරු කරලා. ඉතින් මේ දෙක අපිට දැක ගන්න බැරි දුක එනකොටම ඕනට වැඩිය සාදර වීමේ රාගානුසය නිසා. සැප එනකොට දුක එනකොට තියෙන පටිඝානුසයකට සෙන්ස අපිට දැක් ගන්න බෑ. නමුත් දන්නවනම් මේකට ලෑස්තිලා ගියොත් කවදාරි අල්ලන්න පුළුවන්. එතකොට මේ සැප මෙහෙමයි දුක මෙහෙමයි කියලා මේක දිහා එනකොටම පැනලා සාදර වෙන්න හෝ එනකොටම පැනලා නොදකින් කියන්නේ නැතුව මේක දිහා ධර්මතාවයක් දිහා බැලුවොත් තේරෙවි මේ සැපත් නැති දුකත් නැති තැනක් තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ආන ඒකට පිවිසිච්ච වෙලාවේදී යෝගාවචරයට මේ සැපත් නැති දුකත් නැති එක කියන්න වචන මොනම භාෂාවකවත් නැහැ. මේ නිසා දාර්ශනිකයෝ කියනවා සංඥාවට අහු වෙන්නේ සැප දුක දෙක විතරයි. අදුක්කම සුඛය කියන එක සංඥාවක් නැහැ, ව්‍යාකරණයක් නැහැ, භාෂාවක් නැහැ, කියා ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ භාවනාවේදී ආස්වාද ප්‍රසවාසය හොඳට ගොරෝසුර දැකෙන වෙලාවේදී සතුටු වෙනවා. සියුම් වේගන යනකොට යෝනිසෝ මනසිකාර්තය කරන සතුටු වෙනවා. ආයෝනිසෝ මනසිකාර්තය කරන කනගාටු වෙනවා. ඉතින් මේ සතුට සැප දුක මේ පෙරලි පෙරලි ගිහිල්ලා මේ යෝගාවචරය ආනාපානේ නිමිත්ත ආනාපානේ අරමුණ ආනාපානේ තියෙන දැනෙන ගති සියල්ලම ගෙවම් කරමින් ඒක සැපකටත් නැතුව දුකකටත් නැති මැද තැනකට ගිහිල්ලා මෙතන නත්තර වෙලා මෙතන හිටලා මෙතන අවබෝධ කරගෙන මෙතන වශී කරගෙන මෙතන සිද්ධි කරගෙන ඉඳ ගියොත් යෝගාචර තදබල අපහසුතාවයටපත් වෙනවා මේ தත්ත්වය කියන්නේ කොහොමද කියලා. ඒක සංඥාවට දාන්න බෑ. ඒක අපේ කිසිම භාෂාවක ව්‍යාකරණයක මේ ඒ කෑල්ල විස්තර කරන වචන නැහැ. නමුත් යෝගාවචරය ගියේ පෙත අනුව යනකොට ගුරුවරයා දැනගන්නවා මෙතෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. කියාගන්න බැරි වුණාට මේක ඉතා වටින තැනක්. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ සංඥාව ගෙවිලා ගිහිල්ලා. මේ නිමිත්ත ගෙවිලා ගිහිල්ලා. අරමුණ ගෙවිලා ගිහිල්ලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අපි දේවල් වලට දාන ලේබල් එක. අපි දේවල් වලට දාන සංඥාව හඳුනා ගැනීම සඳහා දාන මේ එල්ලන කොක්ක නැති වෙච්චාම අපිට පේන්නේ වස්තුවක් නැති වුණා ඒ තරමටම වස්තුවට වැඩිය අපි අගය කරන්නේ ඒකට දාලා තියෙන ලේබල් එක තමයි. ලේබල් එක මාරු කළ දැම්මොත් එහෙම වස්තුවත් මාරු වෙන තරමට වගේ අපි සංඥාවට දාස වෙලා සංඥාවට වාල් වෙලා සංඥාවේ බැල මෙහෙම කර කරමින් මුළු සංසාරයක් ගත කරලා තියෙනවා. අපි හිතුවේ නෑ සංඥාව කියන්නේ මුලාවක් කියලා. අපි හිතාගෙනම ආවේ මේ සංඥාවෙන් නියෝජනය කරන දේ ඇත්තටම ඇත්තයි. ඔය ਸਰුවචාන්සේ පෙන්ලා දෙනවා පෙන්වන්න උත්සාහ කරනවා මේ සංඥාව කියන්නේ තන්නි කර මිරිඟුවක් කියලා. සංඥාව ගැන කතා කරනකොට ඇත්තටම තියෙන දේ පේනවද? ඇත්තටම පේන දේ තියෙනවද කියන ප්‍රශ්න දෙක මතුවෙනවා. තියෙන දේද පේන්නේ, පේන දේද තියෙන්නේ කියලා බැලුවොත් ඉතින් කවුරුත් කියන භෞතික විද්‍යාව දන්න ඔක්කොමලා පේන දේ තමයි තියෙන්නේ, තියෙන තමයි පේන්නේ කියලා. නම ਸਰුවචාන්සේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී කියලා කියනවා යම් කිසි දෙයක් පෘථග්ජනයා තියෙනවයි කියලා කියනවනම් ඒ දේ නැහැ කියලා බාරගන්නදී. යම් කිසි දෙයක් පෘථග්ජනයට තේරෙන්නේ නැහැ නැහැ කියලා කියනවනම් ඒක ඒකාන්තෙම තියෙනවයි කියලා බාරගන්න පෘථග්ජනය කියලා කියන්නේ පිස්සේ. පෘථග්ජනය කියලා කියන්නේ ඔළුවෙන් හිටගත්ත යක්ෂයෙක්. සත්‍ය විකෘත කරගත්ත කෙනෙක්. ඒ නිසා සර්වචනාංශේ ඒක නගේ හැප්පෙන්න, ඇඟෙන්න, ඉඟි වෙන්න කතා කරලා කියනවා. ඔය ආස්වාස හෝ ප්‍රස්වාසය හොඳට විස්තර කරලා සියුම් කරලා බලන්න අන්තිමට ගිහිල්ලා ඒක තුනී වෙලා ඊටාම තුනී තැන්න ගියාට පස්සේ අර ලස්සනට සීතලට උණුසුමට ගරෝසුවට ගිය දේ නෑ කියන්න සිද්ධ වෙනවා. ඒ තමන්ම තිබ්බයි කියපු දේ නෑ කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සරුවචනංශේ පෙන්වන්න හදන මේ නිවන කියන එක මොනම තාලකින්වත් අල්ලන්න බැරි එක මේ ආනාපානෙ ගෙවෙනකොට මතුවෙන දේ තමයි නිවන කියන එක ඇඟේ හැප්පෙන්න වගේ තේරෙන පටන් ගන්නවා. සැප දුක් දෙක නැති වෙනකොට හම්බ වෙන මේ අදුක්කම සුඛයට යනකොට නිවනට කිට්ටු කරනවා කියන එක වළක්වන්න බැරි විදිහට තේරෙනවා. සංඥාවට අහු වෙන දේ තියෙන තහක්කල් නිවන නෑ සංඥාව ගෙවම් කරනට අසරණ බතියක් දැනුණට ඕකට තමයි නිවන කියන්නේ කියන එක මිනිසයා කොච්චර නෑයි කිව්වත් භාවනා කරනකොට කවදා හරි බාර ගන්න සිද්ධ වෙනවා. ආනාපාන කියවෙන තැන නිවනයි. සැප දුක් දෙක කියවෙන තැන නිවනයි. සංඥාව කියවෙන තැන නිවනයි කියනකොට මට අභියෝග වෙයි. මොකද ඒක නෙවෙයි ඇත්තටම නිවන කියන්නේ. නමුත් එතන තමයි නිවන ඉස්සල්ලාම ස්පර්ශ කරන චිත්තක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න තැන. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. තදංග නිබ්බුතිය කියලා කියන්නේ හොඳටම දන්න ආස්වාස් ප්‍රස්වාසයේ පටන් අරගෙන ඒක සියුම් කරලා අති සූක්ෂම தත්තට ගෙනියලා මේකයි නිවන මේකයි විවේකයේ මේකයි විස්රාමයේ මේකයි උපේක්ෂාව මේකයි උදේකලා බව අනේ හොඳයි කියලා ඒකට සාදර වෙච්ච දවසේ අනිවනට තමයි යන්නේ නැත්නම් తాවකාලිකව චිත්තක්ෂණ වශයෙන් නිවනට වැටෙනවා අයියෝ මේකද තිබුණ හුස්මත් මට නැති වුණා මැරෙයිද දන්නෙත් නෑ මේකට කියලා බය වුණා නම් ඉතින් සංසාරයට වැටෙනවා. තමට අපායට වැටෙනවා කියන දන්නේ නැහැ. ඒ නිසා මේ පෘථග්ජනය නෑයි කියන දේ ඇත්ත වශයෙන්ම තියෙනවා. නමුත් ඒ තියෙන තියෙන දේ තියෙන විදිහට බලන හොඳ සම්මාදිටියක් අවශ්‍යයි. හොඳ යෝනිසමනස්කාරයක් අවශ්‍යයි. අන්න ඒ යෝනිසමනස්කාරය හරහා සම්මාදිට්ඨිය හරහා යෑමේදී රූපත් එක්ක විතරක් නෙවෙයි වේදනත් එක්ක විතරක් නෙවෙයි සංඥා එකත් බරපතල කතාවක් තියෙනවා. සංඥා පැත්තෙමුත් දැනගත යුතු බරපතල කතාවක් තියෙනවා. අන්නේ බරපතල කතාව හරිම හාස්‍යයක් ලෝක. හාස්‍යයට ලක් කරන්න බෑ මොකද මේ තරමටම මේක ලෝකේ යුද්ධ ඇති කරනවා ප්‍රේම සම්බන්ධකම් ඇති කරනවා මුළු ලෝකයක් විචිත්‍ර කරලා පෙන්නනවා. බැලු බැලමට ඒක හාස්‍යයක් නෑ නමුත් බලනකොට නිකන් හුදු ටෙලි නාටකමක් විතරයි මේ ලෝකේ කියන්නේ. බුදු මිරිගුවක් විතරයි මේ ලෝකේ කියන්නේ. බුදු හීනයක් විතරයි මේ ලෝකේ කියන්නේ. ඒ දේ ඒ විදිහට දකින්න මේ සංඥාව පිළිබඳව අපි පොඩ්ඩක් නතර වෙලා හිත දාලා බලන්න සිද්ධ වෙනවා. අන්නේ බලනකොට ශරුවච්චන් වහන්සේ විතර රැඩිකල් වාදීව විප්ලවීය විදිහට මේ අපි දකින දේ හුදු පිළිඹුවක් විතරයි. ඒක හුදු මායාවක් විතරයි. ඒක හුදු මිරිඟුවක් විතරයි කියලා එදා අවුරුදු 2600කට ඉස්සෙල්ලා දැකපු දේ අද විද්‍යාවේ පාටිකල් ෆිසික්ස් වල ඉතාමත්ම දක්ෂව කියාගන්න වචන නැහැ කිය කිය අඬ අඬ පෙන්වන්න පටන් ගත්තා. ඒක නිසා මේ පොත් පරිවර්තනය කරනකොට අපේ සිංහල හාමුදුරුවෝ ලියන්නේ අද විද්‍යාව බුදුන් සරණයි කියලා. ප්‍රවිද්‍යාභිවර්ධන සංගමේ හිටපු සභාපතිතුමා ගිය පාර්ගිය වෙලාවේදී මේ මෙල්බන් නොලොජි මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වුණා. ඉතින් එතනදී මේ රූප ධර්ම පිළිබඳව ওই විස්තර කරනකොට අහපු ප්‍රශ්නකදී එතුමාට මම කතා කරලා කිව්වා මම කියනවට වැඩිය ඔය විද්‍යාව ගැන දන්න කෙනෙක් කියන එක ලේසි. කරුණා කරලා මේකට විනාඩි 5ක් කතා කරලා විනාඩි 15ක් විතර කතා කරලා විස්තර දෙන්න කැමැතිද කියලා. ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා එයා කියනවා ස්වාමීන් වහන්සේ අද විද්‍යාවෙන් හොයාගන්න දේ තාමත්ම නවීනම විද්‍යාවෙන් හොයාගන්න දේ මේ තත මේ සත වර්ෂයේ පහළ වෙච්ච ඉස්සලා හිටපු විද්‍යාඥයන්ගේ වචන වලින් මොන විදියෙන්වත් ඔප්පු කරන්නත් බෑ අලුත් ඒවා හොයන්න හොයන්න හිටපු විද්‍යාඥයෝ පච වෙනවා. ඒගොල්ලන්ගේ මූලධර්ම වැරදි බව තේරෙනවා. එnde එnde එnde එnde වගේ තියෙන බොල් ගතිය, හිස් ගතිය, අසම්පූර්ණ ගතිය තේරෙනවා. දැන් තියෙන නව නිෂ්පාදන අලුත්ම සොයා ගැනීම විස්තර කරන්න පුළුවන් ඉන එකම දේ බුදුරජාන් වහන්සේගේ නිබ්බාන පරිසංයුත්ත ශූන්‍යතා පරිසංයුත්ත සූත්‍ර ටික කියලා. ඒකල්ලා සූත්‍රයක් විස්තර කරා මම මේක ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේදී භෞතික විද්‍යාව ඉගෙන ගන්න කියලා. බුද්ධහම ගන්නන්න නෙවෙයි. මොකද මේ සූත්‍රේ විතරයි මේ පේන දේවල් මේ අලුත් නව උපකරණ වලට පේන දේවල් විස්තර කරන්න පුළුවන් වෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ ඔය කිසිම අන්වීක්ෂණ නැතුව දුරේක්ෂණ නැතුව උන්වහන්සේ මේක දැකලා සුද්ධ වශයෙන්ම දේශනා කරා අපේ උපාසක අම්මලා උපාසක මාතෘ කියනවා මෙවුව කියවන්න බෑ තේරෙන්නේ නෑ මේවා ගැඹුරුයි කියලා. නමුත් 2600ක් දිගට පැමිණිච්ච මේ අපේ වටිනා තේරවාද ශාසනයේ ඒ තෙරුන් ආංශලමගේ ඇල්ලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් කරන්නේ නැතුව අද දක්වාම පොත්වල ලියලා තියෙනවා. තේරෙන්නේ නැති කතාව වෙනම එකක්. නමුත් බලනකොට වෙනි විද්‍යාවෙන් පෙන්වන්න හදන සංඥාවේ තියෙන මායාව ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ දෙක එකතු වෙන, ඒ දෙක අතිනත ගන්න, ඒ දෙක givisum ඇති කරන යුගයක තමයි අපේ මේ પરම්පරාව අපි පහළ වෙලා ඉන්නේ. ඒක ඉතාමත්ම කලාතුරකින් සිදුවෙන දෙයක්. තන්නිකර භෞතික විද්‍යාදිගේ ගිය කට්ටිය හොයාගන්න දේ ආධ්‍යාත්මෙන් කෙලපැමිණි බුදුරජාණන් වහන්සේ කියපු දෙමයි කියලා කියන රාවයක් අද තියෙන්නේ බටහිර බුද්ධහගම බටහිර ඉන්න කට්ටියත් ආසියා කරෙත් අතර තියෙන sannivedanaye. නමුත් ආසියා කරේ ඉන්න කට්ටිය මේකට උරුම වාසිකම තිබුණාට එක එක්කත් මේක පරීක්ෂා කරලා නැහැ. ඒක පුස්කොළ පොත්වල ලියලා හඳුන් කුරු පත්තු කර කර කබඩ් එක තියලා බුද්ධ රත්නේ ධම්ම රත්නේ කියලා වැඳ වැඳ ඉන්නවා. ඒක දිගහැරලා බලලා මේ භාවනා කරනකොට කොහොමද ආනාපානිය හරහා මේක දකින්නේ? කොහොමද පිම්බීම හැකීම හරහා මේක දකින්නේ? කොහොමද රූප ධර්ම හරහා මේක දකින්නේ? කොහොමද වේදනාව හරහා දකින්නේ? සංඥා හරහා දකින්නේ කියලා කිව්වහම ඌව තේරෙන්නව ගැඹුරුයි කියලා පැත්තකට දානවා. අපි ලොකු සාංශ ඉන්න කාලේ ලොකු සාංශ කියනවා ඊට පරගෙන ලොකු වැඩිමහල් හාමුදුර කෙනෙක් හිටියලු. ඉතින් හාමුදුරුව හැමදාම වයස නිසා හාමුදුරුව වයසයි අනික් කට්ටිය වන්දනා කරලා බුද්ධ වන්දනා කරලා ඇවිල්ලා ඔක්කොම අර හාමුදුරන්ට වන්දනා කරනවා. මේ වන්දනා කරපුවා හොඳ හොඳයි කියනවා. ඉතින් මේ වන්දනා කරන තැන ඉතරයි හාමුදුරුව අර හැමදාම කෙල ගන්න padikkaවක් තියෙනවා. මේ පිළිවෙලට ඇවිල්ලා ඔක්කොම වන්දනා කරලා ගියාට පස්සේ මුල් මුල් කට්ටිය ස්කෝලේ අයින් වෙලා පස්සේ කට්ටිය අර චාරිත්‍රය දිගටම කරනවා ලොකු හාමුදුරුවෝ වන්දනා කරනවා. පස්සේ ලොකු හාමුදුරුවෝ නැති වුණාට පස්සේ ආසනයට වන්දනා කරා. ආසනේ වන්දනා කරනකොට ඉතින් කට්ටිය ගොල්ල ඔතන තමයි ලොකු සාංශ ඉඳ ගත්තේ. ඒ પરම්පරාව ගියාට පස්සේ අර padikkamට වඳිනවලු කට්ටියම හැමදාම ඇවිල්ලා දැන්. ඊට පස්සේ ගොල්ල પરම්පරා තුනක්ම ওই padikkamට තමයි වැන්නේ. ওই padikකම හරි හාස්කම් තියෙනවා. හදිසියෙන් වගේ අර පරණම් පන්ති පන්තියේ පළවෙනි ගෝලයක් ඇවිල්ලා ගෝලු මොන පිස්සුවක්ද යකෝ මේ මොකද කරන්නේ කියලා නෑ නෑ ඔබ වහන්සලා ඉන්න කාලේ තමයි වැන්දේ මේ padikkamට තමයි ඒක නිසා මේ padikkamට වඳින්න ඕනේ ඊට පස්සේ ගන්න padikkamට යකෝ වැන්දේ ඔක හිටපු හාමුදුරුවන්ට ඒ හාමුදුරුව අපත් වුණාට පස්සේ padikkamට වැඳලා වැඩක් නැහැ. ඒ ඒ වගේ අන්ධ ලෝකයක් මේකේ තියෙන. බුද්ධ ධර්ම රත්නය කියලා අපි වඳින්නේ පුස්කොළ පොත් ටිකට. වටිනා පුස්කොළ පොත් වැඳ වැඳ කියලා පාඩුවක් නැහැ මොකද ඒකේ ධර්මයේ තැම්පත් වෙලා තියෙන නිසා. නමුත් මේ කියවන මිනිස්සයා මේක වැඩ ගන්න මිනිස්සයා මොකද්ද මේකේ සංඥාවේ කොහොමද වැඩ කරන්නේ කියලා බැලුවොත් බුදුහාමුදුර විතර මේක ලස්සනට කියපුව තව කවුරක් ඒක හොඳට අත්දකින්න පුළුවන් අත්දැක්කට කවදාකවත් මේක ධර්මයේ කියලා කවුරුත් පිළිගන්නේ කවුරක්වත් මේක ධර්මයේ දියුණුවක් කියලා පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ පටලැවිල්ලක් විදිහට. ඒක පිළිගන්නේ නොදැනුවත්කමක් විදිහට. ඒක පිළිගන්නේ අසරණ වීමක් විදිහට. ඉතින් ඒක නිසා ලක්ෂ කෝටි වාරයක් භාවනා කරත් මේක පටලැවිල්ලක් නෙවෙයි මේක තමයි ධර්මයේ. මේක තමයි ස්වභාවය කියලා තේරුම් ගන්නවා කියන එක භාවනායි අයිති කාරණාන එක සම්මාදිට්ඨිය හා සම්බන්ධ කාරණාවක්. යෝනිසෝ මනසිකාරය හා සම්බන්ධ කාරණාවක්. ඒක නිසා රූපේ පිළිබඳව සෑහෙන දුරට නැත්නම් ආනාපාන පිළිබඳව පිම්බි මහැකිලින් පිළිබඳව සක්මන පිළිබඳව හොඳ අවබෝධයක් ලැබලා ඒ කියන්නේ හොඳට සතිය ඒක දිනු කරලා ඒ සතිය හරහා මේ පිම්බි මහැකිලින් බැලුවත් ආනාපාන බැලුවත් සක්මන බැලුවත් මේක හොඳයි නරකයි කියන සැප දුක මනාප අමනාප දෙක බොහෝම අවස්ථානුකූලව වෙනස් වෙන ධර්මතාවයක් බව ඥානපාණි ගෙවෙන්න ගෙවෙන්න කරදරයක් අත්ත හිත නෑ කරදර නෙවෙයි බොහොම හොඳ එකක් කියලා තේරුම් ගන්නකොට සූක්ෂමානාපාන තියෙන අමනාපේ සමහරට මනාපයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සර තිබුණා නම් ගොරෝසු ආනාපානට මනාපයක් පහු වෙනකොට තේරෙනවා ඒක අමනාප වෙන්න ඕනේ මොකද ඒක කෙලෙස් සහිතයි. සූක්ෂමානාපාන තමයි හොඳ එක කියලා. මේ ආනාපානයේ කෙරේ තියෙන මනාපමනාප දෙක වෙනස් වෙන්න පටන් ගන්නවා. හොඳයි කියපේක නරකයි කියනවා නරකයි කියපේක හොඳයි කියනවා. මේක බුදුරජාණන්සේ කියනවා ආනාපාන හීන ප්‍රනීත කියලා පෙරලි දෙකක් තියෙනවා මේ දෙකම දැනගන්නයි කියලා. මේ දෙක දැනගත්තත් කොයි එකාවත් ආනාපානේ අත නෑර කරනවා නම් මනාපුණත් කරනවා අමනාපුණත් කරනවා. සීමුණත් කරනවා ගොරෝසුණත් කරනවා. කරගෙන කරගෙන කරගෙන ගියොත් විතරක් තේනවා Taman ඉඳ ගන්නකොට ගත්ත ලකලෑස්තිය අනුවයි ආනාපානේ හොඳ නරක වැටෙන්නේ. ආනාපානේ හැටි හැමදාම ආනාපානෙම තමයි. අපි ඒකට දාන ලේබල් එකේ හැටියට තමයි මට අද භාවනා හොඳයි මට අද භාවනා නරකයිලේ යෝගාවචර කිව්වට බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය ටෙට වෙන කතාවක්. ඇත්තටම කියනවා නම් විපස්සනාදී මේ යෝගාවචරය හොඳ නෑ කියන දවසේ තමයි භාවනා හරියට සිද්ධ වෙන්නේ. ඔය හොඳයි කියන දවසේ වෙන්නේ සමාධිය ආපේක විතරයි. ඒක විපස්සනාට මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක ඉතින් කරාතුරකින් වරින් වර සමාධිය එනවා. නමුත් මේ විපස්සනාව සිද්ධ වෙන්නේ දුක වැටෙන වෙලාව, නීරසකම වැටෙන වෙලාව, ඒකාකාරීකම වැටෙන, එපාකම වැටෙන වෙලාවේ දිගට කරගෙන යන්න පුළුවන් නම් එදාට ඒ යෝගාවචරයට මේ සංඥා පෙරලි වුණාට, මනාපමනාප පෙරලි වුණාට භාවනාව අඛණ්ඩව පවත්වන මනසට යෝගාවචරය කියන්නේ. හොඳ වෙච්චාම මුළු රැප තිස්සෙම භාවනා කරනවා නරක වෙච්චාම මාසකනම් භාවනා නොකර අතාරිනවනම් ඒ කෙනාට කවදාකවත් යන්න බෑ ඒ කෙනාට කියන්න තියෙන රිබ්බයි හා වගේ ඉබ්බගේ හා වගේ තරංගේ වගේ තමයි. ඉබ්බ පිම්ම ගහන්න පුළුවන් නිසා හවට අභියෝග කරන වරෙන් මචං දුවලා දිනන්න කියලා ඉබ්බ කියනවා මට ඕනේ නැහැ කියලා. මොකද්ද ඔය පරදීන් හින්දානේ ඔහොම කියන්නේ පුළුවන් නම් අභියෝගේ පාරන්න වරෙන් කියලා ඉබ්බ කියන්නේ ඕනේ නැහැ. ඉතින් කොහොම හරි කරලා අනිත් මිනිස්සු ලව්වා කියවලා ඉබ්බ කිව්වා ඉතින් ඔබට ඕන නම් මං එන්නම් තරගෙට කියලා. මුචින් හාව විජහට වෙඩිල්ලක් පත්තු කරලා කට්ටියට එන්න කියලා ජය කණුවක් හදලා එයා බිම්මත් දෙකක් දුවගෙන ගියා. ඊළ බැලුවා දැන් මම දුවගෙන ගිහිල්ලා යනකොට කිසි තරගකර තරංකාරයක් නැතුව මම විතරක් ජය කණුව ළඟට යනකොට ඒකේ තරගයක් පේන්න නිසා ඉබ්බා ළඟට එනකොට මම තරගෙ දෙන්නම් කියලා පොඩ්ඩක් ගිහිල්ලා බඳුරක් ඇතුළේ හාන්සිලා හිටියා. මම තාව හිතුවේ නෑ ආවට නිින්ද ගියා. ඉබ්බා වනු ගෑවා. ඉබ්බමනුකක කියලා ජයකණුව ළඟට යනකොට සීළු සත්ව එකතු වෙලා ගෝසාපවත්තරන්ට හාවට ඇහැරුණා. ඇහැරලා බලනකොට පමයි. ආව පරාදයි. ඉබ්බ කරන්නේ හැමදාම අර පුළුවන් ප්‍රමාණයට අතන ඇර දිගට කරගෙන යන එක. ඕන නොකයි යෝගාවචරය. ඒ නිසා මේ සංඥාව කියන එක තේරුම් ගත්තොත් යෝගාවචරය භාවනාව හරි ගියා වැරදුනා කියන එක පිළිබඳ සම්පූර්ණ අදහස වෙනස් කරනවා. භාවනාව උගන්වනකොට කමටහනක් දෙනකොට ලොකුවට කියනවා අරමුණේ නිමිත්ත ගණ්ඩෙයි කිය. අරමුණේ කර්මස්ථානයක් අරමුණ කර්මස්ථානයක් කරගන්නේ. අරමුණ අරමුණු කරන්නේ. අරමුණ නිමිත්ත ගන්නවයි කියලා කියන්නේ ආස්වාසේ නිමිත්ත ගන්නවයි කියලා කියන්නේ ආස්වාසේ නැවත නැවතත් පහළ වෙන්න ඇරලා එක දිගට බලන ඉන්නකොට ආස්වාසේ ප්‍රස්වාසේ නැති ලකුණ අල්ලනවා කියන එක. ප්‍රස්වාසයේ දිහා නිමිත්ත ගන්නවයි කියලා කියන්නේ නැවත නැවත ප්‍රස්වාසය මතුවෙන්න ඇරලා මේ ප්‍රස්වාසයට ආවේනික වූ ආස්වාසේ නැති සද්ද නැති වේදනාවක් නැති ලකුණ අල්ලනවයි කියන එක. එනිමිත්ත ගත්තට පස්සේ ආ දැන් ඉතින් වැඩේ පටන් ගත්තා. දැන් ඉතින් කොන්නගිල්ල හදන්න ෆවුන්ඩේෂන් එක දාගත්තා වගේ. ඊට පස්සේ කියනවා මේ ගත්ත නිමිත්ත ගත්ත අරමුණ ගත සංඥාව දිහා දිගට බලනකොට භාවනා කවදාරි හරියන්නේ අර අල්ලාගත්ත නිමිත්ත ගෙවිච්ච දවසට. අර අල්ලාගත්ත සංඥාව ගෙවිච්ච දවසට. අර ආරම්මණය අරමුණු කරන්න බැරි දවසට තමයි භාවනා සාර්ථක වෙන්නේ. ඉතින් අච්චර ආසාවෙන් අච්චර උවමනාවෙන් අල්ලාගත්ත මේ ස්වභාවික ලක්ෂණය ඒ ඒ ගතිය ඒ භාවය ඒ පෞද්ගලික ලක්ෂණේ ඒ පච්චත්ත ලක්ෂණේ ගෙවීමයි භාවනාවේ දියුණුව කියන එකයි මේ සංඥාවේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ. අච්චර ආසාවෙන් අච්චර උවමනාවෙන් වෙන් කරලා හඳුනාගත්ත මේ නිමිත්ත මේ සංඥාව මේ ලක්ෂණය වල ගොඩක් නම් දෙනවා අපේ පසුකාලීන ආචාර්යවරු පොඩි තරක වැදගත් නිසා. ඒක දිහාම බලහිනකොට අර දෙවිලේ දකින්න කුක්ලාය කර්මලේ වගේ ආශස් ප්‍රසස්සේ ගෙවන් කර කර ගෙවන් කර කර සියුම් කර කර සියුම් කර කර යනකොට ඒක නිමිටි කරගන්න බැරි අරමුණු කරගන්න බැරි ලකුණක් අල්ලා ගන්න බැරි තරකට යනකොට මේකයි භාවනාවේ දියුණුව කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක සංඥාව හරහා තමයි තේරුම් ගන්න වෙන්නේ Taman එල්ලපු Taman දීපු ඒ සංඥාව නැත්නම් අල්ලාගත්ත ඒ නිමිත්ත අනිමිත්ත ස්වરૂපෙට යනකම් භාවනා කළොත් නිමිත්ත තියෙන තා කෙලස් තියෙන බවත් අනිමිත්තදී කෙලෙස් නැති බවත් නිමිටි කරන්නෙම නිමිත්ත හිටින්නෙම නිට්ටි අදහස තියෙන තාක්කල් නිට්ටි සංඥාව හරහා විතරයි නිමිත්තක් ගන්න පුළුවන් වෙන්නේ. අඩු ගානේ චිත්තක්ෂණ දෙකක් එක දිගට තියෙන දෙයක් තියෙනවා කියන බොරුව තියෙනකොට විතරයි නිමිත්තක් ගන්න පුළුවන්. මේ ඇත්ත ලෝකයේ චිත්තක්ෂණ දෙකක් පවතින ධර්මතාවයක් නැහැ. නිමිටි කරන්න තරම්වත් ඉසුබුලන්ට තරම්වත් විවේකයක් දෙන ධර්මතාවයක් මේකේ නැහැ. නිසා ඉස්සල තියෙන අඩු සංඥාවේදී අඩු සතියේදී අඩු සමාධියේදී මේක තියෙනවා ආස්වාස්වාස්වාස මෙහෙමයි පිම්බි මහකිලි මෙහෙමයි වම දකුණු මෙහෙමයි කියලා අපි පඬු පංගු පෙරු බෙදාගෙන මෙයා ආනාපාන උගන්වන ගුරුවරයා මෙයා පිම්බි මහකිලි උගන්වන ගුරුවරයා මෙයා අසුභ භාවනා උගන්වන ගුරුවරයා කියලා අපි নানা ප්‍රවිධියට ගුරුකුල මත බෙදාගෙන හිටියට මේක මේ ගොඩ වෙනකන් අල්ලා ගන්න තියෙන නිමිත්තක් විතරයි සංඥාවක් විතර මේක ගෙවම් කරන තැනයි භාවනා පටන් ගන්න කිව්වොත් ඔය සියලු ගුරුකුල වාද එකතෙන් වෙන තැනක් තියෙනවා මේ නිමිත්ත ගෙවෙන තැන. ආනේකට සාදරව ජයග්‍රාහීව හැකි සංඥාවේ ලැහැස්ති වෙලා නිමිත්ත ගෙවෙන තැනට ගිහිල්ලිවලා ධනුයි භාවනා පටන් ගන්නනේ කියන තැනට යන්න පුළුවන් නම් ඒක යෝගාවචරගේ සම්මා දිට්ඨියේ තේහෙන ජයග්‍රහණය. යෝනිසමංස්කාරයේ සෑහෙන ජයග්‍රහණයක්. මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීමේදී සෑහෙන ජයග්‍රහණයක්. නමුත් යෝගාවචරයට එතන ගියාට පස්සේ දැන් මම මොකද කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම මතුවෙන ප්‍රශ්නයක්. අල්ලගෙන යන්න තිබුණා කනවැල නැතිලා. අල්ලගෙන යන්න තිබුණා අත්වල නැතිලා. නමුත් යෝගාවචරයට එතකොට සම්මා දිට්ඨිය පහළ වෙන කරලා දෙන්න ඕනේ. යෝනිසමස්කාරය පහළ දෙට කරලා දෙන්න ඕනේ. දැන් කෙලෙස් නැති බව දැනගන්නේ කිය. දැන් මෙතන කුප්පණ ගති නැහැ. තියෙනවනම් අයෝනිසමස්කාරය නිසා. මේකට බය වෙනවනම් සම්මා දිට්ඨිය නැති නිසායි. මිච්ඡා දිට්ඨිය නිසා. නමුත් සම්මා දිට්ඨියෙන් යෝනිසමස්කාරයෙන් බැලුවොත් ඒ සංඥා කරන්න බැරි වින්දනයක් කරන්න බැරි රූප ධර්ම දක්ක ගන්න බැරි ඒ තැනට ගියාට පස්සේ ඕක ප්‍රශ්නකරනද ඕක සැකකරනද ඕකට සද්ධාව අඩු කරන එකට තමයි අසත්පුරුෂකම කියන්නේ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ඒ නිසා මේ සංඥා සහිත තැනට වැඩිය සංඥා රහිත තැන සුද්ධයි නිමිත්ත ඇති තැනට වැඩිය නිමිත්ත නැති තැන සුද්ධයි හැබැයි නිමිත්ත හරහම ගිය අනිමිත්ත තමයි සුද්ධ සංඥාව හරහා ගිය සංඥා නැත්තම් තමයි සුද්ධ. මොකද සංඥාව නැහැයි කියලා සංඥාව හරහා නොගිය එක හුදු මානසිකාරයක් වෙන්න පුළුවන්. මනෝවිකාරයක් වෙන්න පුළුවන්. අද භාවනා කරන කට්ටියගෙන් 70%කට වැඩිය මේ මනෝවිකාරේ ඉන්නේ. මට කිසි දෙයක සංඥාවක් නැහැ. මට ආත්මිකුත් නැහැ. මම ඉන්නේ මේ බොහොම නිවන් දැක්කා වගේ කියලා හිතාගෙන ඉන්නවා. මනෝ විකාරක ඉන්න පුළුවන්. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. මොකද යාම මේක දන්නේ. නමුත් යෝගාවචර දැනගන්න තමන් ආනාපානේ අල්ලලා ආනාපාන නිමිත්ත අරගෙන ඒ නිමිත්ත ගෙවන් කිරීම හරහා ලැබෙන අනිමිත්‍ර තමයි අපි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අනුබෝධ ඥානයේ ඉඳලා පටිවේද ඥානයට යනකොට අනුබෝධ ඥානයේ පුරාවට නිමිත්ත තියෙනවා. අනුබෝධ ඥානයේ පුරාවට සංඥාව තියෙනවා. අනුබෝධ ඥානේ පුරාවට අපි ඒක පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ මොකටද කියලා ගෙවම් කරන්නේ. ඉන්නකොට ඉන්නකොට ඒ ගෙවම් කරලා මේ නිමිති ඔක්කොම ඉවර වෙලා. මේ සංඥා ඔක්කොම වෙලා ආස්වාස් ප්‍රස්වාසයත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. සැපත් දැනෙන්නෙත් නැහැ. දුකක් දැනෙන්නෙත් නැහැ. ඉන්නවත් දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත් නැහැ. කය චිනවත් දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත් නැහැ. කොච්චර වෙලා හිටියක් දන්නෙත් නැහැ. අන්න මෙතන ඒකට අවදි වුණොත් ලකෝ ජයග්‍රහණය. මෙතන නිින්ද ගියාද සැක කෙරුවොත් ලැබිච්ච තෑග්ග පිළිගන්න කෙනෙක් නැහැ. මේක හුඟක් වෙලාට එනවා යෝගාවචරයට. නමුත් ඒක ඒක නැවත නැවත ඉnderලා මේකට විවුර්ත වෙච්ච දවසේ එතෙන් ගියාට පස්සේ තේරෙනොත් මෙතන තියෙන්නේ සංඥාවකේ ගෙවියාම පමණයි. මේ සංඥා තියෙන තාක්කල් අපි නිත්‍ය සංඥාවට, සුභ සංඥාවට, සුඛ සංඥාවට, ආත්ම සංඥාවට වැටෙනවා. සංඥා සියල්ල ගෙවුනට පස්සේ ඒක නිට්ටයයි කියන දෙයක්වත් නැහැ අනිත්‍යයි කියන දෙයක්වත් නැහැ සුභයි කියන දෙයක්වත් නැහැ අසුභයි කියන දෙයක්වත් නැහැ <coughs> දුකයි කියන දෙයක්වත් නැහැ සපයි කියන දෙයක්වත් නැහැ ආත්මයි කියන දෙයක්වත් නැහැ අනාත්ම කියන දෙයක්වත් නැහැ ඇවිලෙන්න දෙයක් නැහැ ගැටෙන්න දෙයක් නැහැ ඒකේ තියෙනවා නිවන් රසය ඒකේ තියෙනවා උපේක්ෂා රසය ඒකේ තියෙනවා විවේකේ ඒකේ තියෙනවා විස්රාමී ඒකේ තියෙනවා උදකලාවී නමුත් මේකට සාදර වෙනවද නැද්ද කියන එක තමයි අපි මේ ධර්ම දේශනා පුරාවට මතක් කරන දේ. මේකට සාදර වෙලා මේකට කොනහන් දෙපා. කුල්ලුවන් තරම් මේ නිමිත්ත නැති, කෙලස් නැති මේ විස්රාමයට, මේ විවේකයට, මේ හුදකලා බවට, මේ උපේක්ෂාවට, මේ නිවනට ආවඩනවනම් ඒක ඇත්තටම කියනනම් භාවනා ලැබෙන කන්නේ අපි උපත්ති දවසේ ඉඳලා අපි ළඟ තිබුණ එකක් මේකට නොසලකපු නිසායි මේ සංසාරෙ මෙච්චර කල් ඇවිදින්න උනේ. මේ වෙනුවට අපිට කහ පාට, නිල් පාට, රතු පාට ආදී නිමිටි, ශප දුක් ආදී ශප මේ අර රූප, මේ මාණික්‍ය, මේ රත්තරන්ගිය කිය මේ දේවල් වලට ඇදිච්ච නිසා අපි කවදාවත් මේ රූප ධර්මෙන් තොර තැනක් ගැන හිතුවේ නෑ. වේදනාවෙන් තොර තැනක් ගැන හිතුවේ නෑ. සංඥාවෙන් තොර දැන කරන හිතුවේ නෑ හිතුවත් ලබන්න බැරි වෙයි කියලා හිතුවා මේ සංසාරේ. ඒකට මැරෙන්න ඕන වෙයි මෛත්‍රී බුදු ආමරෝ දකින්න ඕන වෙයි නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ළඟට යන්න වෙයි කියලා තමයි කිව්වේ. මොහු ਸਰවඥාන්ස මේ නිබ්බාන පරිසංයුක්ත දේශනාවල ශූන්‍යතා පරිසංයුක්ත දේශනාවල පෙන්ලා දෙන හොඳට රූපේ මායින් ඉංගන් සහිතව බලපං බලක හොඳට බලාගෙනපං ඉංගම් මායින්ගේ වෙනකම් සැප දුක් දෙකේ හොඳට මුලැමැදාක බලලා සීමා මායියාවල් බලලා ඒක දිහාම බලා ඉන්නකොට ඒ ගිවම් කරන තැන මොන හෝ නිමිත්තක් වෙන තැනකින් නිමිත්ත හොඳට කොටු කරලා වර්ගීකරණය කරලා ඒ නිමිත්ත දිහාම බලන්නේ ඉන්නේ ඉන්නේ නිමිත්ත කිවෙන මේ හැම තැනකින්ම වැටෙන්නේ නිවන හැම තැනකින්ම වැටෙන්නේ ගැටුමක් නැති තැනට හැම තැනකින්ම වැටෙන්නේ විපරිණාමයක් නැති තැනට නමුත් මේක මංගල දෙයක් බව, මේක සුබ දෙයක් බව, මේක භද්‍ර දෙයක් බව කොයි පොතේද ලියලා තියෙන්නේ? අපිට මංගල වෙලා තියෙන්නේ ditta මංගල, සෝත මංගල, මුත මංගල තමයි. ගැන බුදුහමර පහළ වෙන්නේ ඉස්සර තිබුණු මංගල කාරණා ටික තමයි අපි ආයෙස්මතු කරන්න හදාන්නේ. හැම දේශපාලනඥයෙම කොයි සින්දුව තමයි කියන්නේ. ඔය හැම විද්‍යාත්මක කියන්න හදන්නේ මේ ditta මංගල වැඩි කරන්න, සූත මංගල වැඩි කරන්න, මොත මංගල වැඩි කරන්න තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනවා කොයි මංගලේ වුණත් විපරිණාමයටපත් වෙනවා. මේ කියන තැනට ගියොත්, මේ විස්රාමයට ගියොත්, මේ විවිධකට ගියොත් මේක මොන්න තාලකින්වත් විපරිණාමයටපත් වෙන්නේ. පත් වෙන්නේ ආයෝනිසමනසිකාරය යෙදුවොත්. එහෙම නැත්නම් මිච්ඡාදිත්‍යයට වැටුණොත්. ශබාවනා කරන ගමන් නිතරම ඒ தত্ত্বයට ප්‍රත්‍යක්ෂ කළ හැකි தত্ত্বයට හිතට පාර කියලා දීලා කියන්නේ මේක තමයි ඔබේ හැවෑ නිවහන. ඔබ යම් නිමිත්තක යම් සටහනක යම් රූපයක යම් වේදනාවක් ඉන්න එක නන්නත්තර වෙච්ච තැනක් කෙලස්. කරුණාකරලා හිත නැවත ගෙදරට යන්න ආරින්න. ගෙදර ගිහිල්ලා ඒක විශ්‍රාම වෙන්න දෙන්න හැකි තාක් දුරට ආපහු කෙලස් වලට ගියාට කමක් නැහැ කෙලස් වලින් මෙතෙන් යන පාර දැනගන්න. ඒක ලියලා මතක තියාගන්න මෙන්න මේක සාදර වෙන එක මේක බහුලීගත කිරීම තමයි මේ ජෝනසුමනසිකාරය කියන්නේ. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ ඕකට ඉඳගෙන ආනාපානේ හරහාම යන්න ඕනද කියලා ඒකට ප්‍රශ්නයක් වෙනවා. තමයි ධක්මං කරනකොටත් ওই විවේකේ එනවා. අපි ධානාපාන යන පාරේ නෙවෙයි යන්නේ. නමුත් ඒ විවේකේ විවේකේමයි. මේ විස්රාමයේ විස්රාමයේමයි. ඒ හුදේකලා භවයේ ඒ හුදේකලා භව මේ විශාල සෙනඟක් මැද සක්මන් කරනවා වෙන්න පුළුවන්. නමුත් එතෙන්ද යන්න පුළුවන්. මේක ඕන තරම් gedara වැඩ කරනකොට ගන්න පුළුවන්. බස් එක යනකොට වාහනයක යනකොට අන්තිම බුදුරජාණන් කියන මේක වැසිකිලි කැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. යනකොට එනකොටත් ගන්න පුළුවන්. ඉදිරියේ පස්ස බලනකොටත් ගන්න පුළුවන්. ඒක ඉස්සලා අල්ලගන්නේ ආනාපානේ වුණාට, භාවනා මධ්‍යස්ථානයක වුණාට, ශක් පරියන්කයක වුණාට මේක අඳුනාගත්තට පස්සේ දවසක යෝගාවචරය අහයි මේක කාටද කඩන්න පුළුවන් කිය. මොකෙන්ද මේක අඳුරගත්ත මිනිහගෙන් මේක උදුර ගන්න පුළුවන් කාටද? මේක නැති කරන්න පුළුවන් කාටද? එතකොට මම මේක දෙන්නේ නැහැ ඊට පස්සේ කියලා කියන්න කවුරුත් නැහැ. තියෙන්නේ මෝඩකම විතරයි. තියෙන්නේ තකතිරුකම විතරයි මේක නිවන. මේකයි විවේකී කියලා දන්නේ නැතිකම. ඒක නිසා අපි නිවන කියලා මොකක්ද රත්තරම් පාට නගරයක් ගැන හිතාගෙන ඉන්නවා. රිදී පාට ඉනිමගෙන් ගිහිල්ලා හම්බෙන දිවි ලෝකයක් ගැන හිතාගෙන ඉන්නවා. එහෙම තමයි නිවනත් එක්ක දිබ්බ චක්කු ඥානය ගැන හේතු කරගෙන ඉන්නවා. මේ නිවනත් එක්ක පරිචිත්ත විඥාන ඥානෙ හේතු කරගෙන ඉන්නවා. මේ නිවනත් එක්ක පුබ්බේ නිවාසනුස්ස ඥාන හේතු කරනවා. මේවා සේරම බුදුරජාණන් වහන්සේ නිකන් කැටකැබිලිටි ගන්න. තින තින මේ තනකොළ පෙත්තක්. එනතන් බෙලිච්ච දර කැලක් ගන්න විසිකොල්ල දාලා තිනවා. ඇති හැටිය නම් යථාභූත ඥානේ නම් සියල්ලගෙම වෙන් වෙච්ච මේ විස්රාමය. ඒකට උත්තරීතර හුදකලාව කියනවා. බද්දේ කරත්ත කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. මේ විවේකයට අපි ගිහිල්ලා හඳුන්ලා දීලා ඒක පරියන්කේ සක්මණේ ඉදින්දා වැඩවල හැම තැනම ගන්න පටන් අරගත්තට පස්සේ ඒ සංඥාවන්ගෙන් වෙන් වෙච්ච, සැප දුකෙන් වෙන් වෙච්ච, රූපයගෙන් අයින් වෙච්ච දේ ඉන්නකොට රූප කොච්චර තිබුණත්, සංඥා කොච්චර තිබුණත්, සැප දුක කොච්චර තිබුණත් තමන් අර නිලුම් පතක් උඩ තිබ්බ වතුර කඳුල නිලුම් පතේ නොගෑවි ඉන්නවා වගේ. හෙල්ලෙනකොට ඒ වතුර කඳුල හෙල්ලෙන්න වගේ තමන්ට පුළුවන් වෙනවා. මේ රූපයන්ගෙන් විස්රාමය ලන්න. රූපයන්ගෙන් විවේක වෙන්න. සැප දුක් දෙකෙන් විවේක වෙන්න. සංඥාවන්ගෙන් විවේක වෙන්න. ඒකට මේ අල්ලපු gederin තපල් මේ මේ උදව් වුණේ නැහැ. නැත්නම් ආණ්ඩුවේ බුද්ධ ශාසන මාත්‍යංශය මොකක්වත් ඕනේ කරන්නේ නැහැ ඒකට. ඇත්තට නැති එක හොඳයි. එහෙම අමාත්‍යංශයක් නැත්තම් ලේසි. මේ තරම්ම මනුසකමේ තියෙන හැකියාවක් මේ හුදකලාව Taman ළඟට ගන්න. එතකොට යෝගාවචරය ඉරියව්වෙන් වෙනස් වෙනවා, ඉරියව්වෙන් නිදහස් වෙනවා, ගුරුවරයාගෙන් නිදහස් වෙනවා, ධර්මයෙන් නිදහස් වෙනවා, ප්‍රඥාවෙන් නිදහස් වෙනවා, සතියෙන් නිදහස් වෙනවා, සමාධියෙන් නිදහස් වෙන ඕන තැනක ගිහිල්ලා මේ විවේකේ මේ විස්රාමයට යන්න පුළුවන් නම් ඒක සංඥාව හරහා විස්තර කරන්න පුළුවන්. අනේ එදාට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන මේ සංඥා පවතින තා කෙලස් තියෙනවා. ඒ කෙලෙස් කෙලස් බව දැනගෙන සංඥා සංඥා බව දැනගෙන නිමිත්ත නිමිත්ත බව දැනගෙන අරමුණ අරමුණ බව දැනගෙන ඒ අරමුණ ගෙවම් කරමින් ගෙවම් කරමින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කෙලස් නැති තැනට සංඥා තැන නැති තැනට අනිමිත්ත තැනට යන්න පුරුදු කරලා මේ විනෝදාංශය පුරුදු කරගත්ත යෝගාවචරයා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායි හෝති නානු බියංජනක් ගායි හෝති අත්වාදි කරන මේ තං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති කිය. ඒ යෝගාචර සක්මන් කර කර යනවා. සක්මනේ දැන් හොඳට හිත හිටලා තියෙන්නේ. ඒක වම දකුණු වශයෙන් මොකක් වොත්තොන්න මේක නිකන් රූකඩ යනවා තේරෙනවා. Taman දන්නවා මගේ හිත පිට ගිහිල්ලා නැහැ. ඒක දිගට යනවා. ගිය ගමන් ඔන්න අර එදා අපි ගත්ත නිදහසන විදියට ඔන්න කෙලවරදී නැත්නම් සක්මන මැද්දේ ඔන්න රූපයක් පේනවා. එතකොට යෝගාවචර දන්නවා මේ රූපයේ ව්‍යංජන අනුව්‍යංජන ගත්තොත් කහ පාටද නිල් පාටද වමේ සිට දකුණට ඈතට සිට ළඟටද කියලා ඒ සෑම ව්‍යංජනයක් අනු ව්‍යංජනයකින් වෙන්නේ මේ රූපයේ පිළිබඳ සංඥාව නිමිත්ත ස්ථිර වෙන එකයි. එතකොට මේ ව්‍යංජනයේ අනුව නිමිත්ත අනුව මේක සුබයි අසුබයි ප්‍රියයි අප්‍රියයි අමනාපයි කියලා කෙලෙස් රාශියක් එනවා. එනිසා රූපය දැකපු පමණින් අපේ සිංහලෙන් කියන්නේ සුද දැක්ක පමණින් මේකේ නිමිති නොගෙන ව්‍යංජන අනු ව්‍යංජන නොගෙන නැවතත් මට අනේ ආනාපානට මේ සක්මන්ට යන්න ලැබේවා කියලා මේ දැකපු රූපේ නාන ව්‍යංජනක් ගාහියෝති න නිමිත්තක් ගාහියෝති නිමිටි නොගෙන ව්‍යංජන නොගෙන සිටීමෙන් පහළ වෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ කෙලෙස් රාශියක් වලක්වා ගැනීමටයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. එචා මේ සංඥාව අඳුනගත්තට පස්සේ තමයි මිනිස්යාට මේ හික්මෙනවා කියන එක තේරෙන්නේ. ශීලවන්ත වෙනවයි කියන එක තේරෙන්නේ. බයලජ්ජාව කියන එක තේරෙන්නේ. අපි එතෙක් කලු සීල් රකින්නවා තමයි. හැබැයි සීල් රකින්නේ බයට. මෙතෙන්දි සීල් රකින්නේ දන්නවා මේ සීලෙ තිබුණ නැත්නම් මේ දකින්න රූපයෙන් අනන්ත අප්‍රමාණ මට මනාපමනාපකම් පාලයෙන් බලන සැප දුක් පහල වෙන වෙන සමේ දැකපු රූපේ නොදැක්කසේ. අසත්‍යේ නමුත් අන්දේ කුසේ මේ රූපේ නිමිටි ගන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා. නමුත් මේ වෙළඳ ප්‍රචාර වලින් අපිට මොකද්ද කරන්න කියලා බලන්න පොඩ්ඩක්. මේ సౌందර්ය කලාවේදීන් අපිට මොකද්ද කරන්න? ඒගොල්ලෝ අපිට පුළුවන් තරම් ඉක්මනට අර නිමිත්ත කවනවා හිතට. ව්‍යංජන අනුව්‍යංජන කවනවා. ගිහිල්ලා කියනවා කඩේට ගිහිල්ලා නම කියලාම වෙළඳ ලකුණ කියලාම ඉල්ලන්නේ කියනවා. නැත්තම් බොරු බඩු වේගුණන්න පුළුවන් කියලා අර නිවිඳ ලකුණ පිළිබඳව හරියටම නිමිත්ත හිතට කවන්න තමයි වෙළඳ ප්‍රචාර කරන්නේ. වෙද ප්‍රචාර කරන කට්ටිය මේ මේ බඩුව ගන්න කියලා කියන්නේ මේ මේ අපේ කම්පැනි මේ බඩුවම ගන්න. මොකද්ද ඒ නිමිත්තයි ඒ ව්‍යංජනයයි අර යෝගාවච ඒ ඒ ඒ පරිභෝගයේ හිතට වද්දනවා. හරියට ඩ්‍රොයින් පින් එකක් තියලා නෝටිස් බෝඩ් එකේ තද කිරුවා වගේ. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයයි එකම තමයි. ඒ සාද මානවය සම්පූර්ණයෙන්ම වෙළඳ ප්‍රචාරයකට අහු වෙලා ඉවරයි. ඒකල ඒ පරයෝ දන්නවා ඒ බොරුව දවසට 20 සැරයක් විතර කිව්වොත් හැම එකම කනවයි. ඒකම ටෙලිවිෂන් එකේ පෙන්නනකොට පෙන්නනකොට ඉතින් ඔක්කොම පෙන්නේ මේක තමයි ලෝක සත්‍යය. රේඩියෝ එකේ නිතරම ඇහෙනකොට ඒක තමයි ලෝක සත්‍ය වෙන්නේ. ඌ කවදාකවත් උගේ ප්‍රත්‍යක්ෂය අත ගන්නෑ අර දෙන ලනුව කනවා. ඒ පළවෙනියටම ඇති වෙන දකින්නකොටම ඇති වෙන මේ ආකල්පය නැවත නැවත දෙනකොට ඕන කෙනෙකුට පිස්සු ඇද්දලන්න පුළුවන්. ඔය ප්‍රභාකරන් ඔය මිනිස්සු දොඹ බැඳගෙන පණින තරමට හදන්නේ කොහමද? ඔය ಜಾති වෙනුවෙන් මේ දේ කරන්නේ. ඔබ අපේ ආගම් වෙනුවෙන් කරන ඔබ කෙලින්ම මැරිච්ච එක මං ස්වර්ගයට යන්නේ. සම් කොච්චර වටනද මේ වැඩි? මං ඔබ පවුල ගැන ඔක්කොම වග බලා ගන්න වරින් කියලා. ඉතින් කියලා තියෙන ඇයි යකෝ අනුන්ට කියන්නේ තෝ පැනපියක කියන්නේ කියන්නේ එකක්. ඒ ගණන ගුරට කතාලා ඉතින් අපිට බණ කියන්නේ උඹ පැනපංකෝ. ඒ කියන්නේ එකක්වත් නෑ. මොකද අර හම්බෙන ගාණයි අර මවන මැවිල්ලයි පුම්බන බෙම්බිල්ලයි නිසා කනවා. මේ සමේ පළවෙනියම දෙයක් දකින්නකොට අපිට ඇති වෙන මේ සංඥාවට අපි කොච්චර වාල් වෙනවද කොච්චර දාස වෙනවද ඒකේ ව්‍යංජන ව්‍යංජන ගන්නවද කියනවනම් අපි නිකන් නාස ලණුවට ලණුවක් නාහේ විදලා ලණුවක් දාගත්ත මීහරකෙක් අරගෙන යන මිනිහෙක් වගේ අද වෙළඳ ප්‍රචාර වලට 100 200ක් අහුවෙලා අපේ ඉදිරි પરම්පරාව පිළිබඳ කිසිම මොනම තාලකින්වත් ගැලවුමක් නැහැ. මොකද අම්මලා තාත්තලා තමයි ටෙලිවිෂන් පෙට්ටිය ගෙනල්ලා ගෙදර තියන්නේ. ලෝකේ තියෙන කුණුහරුප පත්‍ර ටික තේරම ගෙදර ගෙනත් තියෙනවා. රේඩියෝ ගෙනත් තිබ්බට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉවක් කරන්නේ මොනවද මේකෙන්? මේ පාහරයන්ගේ පාහර කරුණු. ඉතින් අම්මලා තාත්තලා කොච්චර හම්බ කරුවත් දරුවාට අලුත් එක ඕනේ. ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි ඒක ෆැෂන් එක නිසා. අර මෙහිට උපාසක මහත්තයෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ පැන්සොන් එකෙන් ජීවත් වෙයි. ඉතින් මගේ දරුවා ඉස්කෝලේ අනේක නැතර කළා. ඇයි කිව්වලු මේ අලුත් පන්ති අලුත් જાති කලිසමක් කරන් දෙනකන් යන්නේ නැහැ කිව්වා. ඉතින් බැලුවලු චීන කලිසමේ අඬ දාන්න දෙයක් නැහැ ඒක හොඳලු. ඊට පස්සේ කළේ එහෙම බෑ. මට පරණ එකක් අලුත් එකක් ඕනයි කියලා. මොකද පන්ති ඔක්කොම ලේ කාන්තින් නිසා මට යන්න බෑ. ඉතින් මාස 3ක පඩි එකතු කරලා පැන්සොන් පඩි එකතු කරලා කලිසමක් කරන් දුන්නා. අරන් දීලි වල බැලුවා කිව්වා පරණ කලිසමට මොකද කරන්න කියලා. දැලි වලන් අල්ලන්න දාලා තිබුණලු කුස්සිය. බඩපපුව දාලා ගියාලු. යකෝ මේකට මං කොච්චරක් ගෙව්වද අපි ඉන්න කාලේ මේවට පට්ට මේ මේ පැලැස්තර දම තම කොච්චර ඇඳද අලුත් කලිසමක් ගන්න ඕනාට ඉස්කෝලේ නොගිය මාස 3ක් ඉඳලා පරණ කලිසම දැලි කුණු අල්ලන්න අප්පල දැලි අප්පල් අල්ලන්න අරන් තියෙනවා. ඒකලේ මන්දිවට දිගටම තේපම් පෑන්න වෛර කරනවා. හෙළුව වහන්න නෙමෙයි කලිසම ඕන කරන්නේ. අර කම්පැනි කාර්යාගේ ඒ සංඥාවට. ඉතින් ඒ නිසා බුදුජානක සඳහන් කළා තියෙනවා හේනක පඹයෙක් රැදුවට පස්සේ කපුටොයි නරියොයි ඉත්තයයි <clears throat> අර පඹයා මිනිස්සෙක් කියලා තමයි හිතන්නේ. උට කවදාකවත් හැකියාවක් නැහැ මේ පඹයෙක් කියලා දැනගන්න. ඒ වගේ තමයි වෙළඳ ප්‍රචාර වලට අද ඉන්න විශේෂයෙන්ම දියුණුවයි සම්මත රටවල මිනිස්සු විශේෂයෙන්ම රාජධානි වල ඉන්න මිනිස්සු නගරවල මිනිස්සු අන්ධයි. අන්ධ භූත ලෝකයක ජීවත්. ජීවත් වෙන්නේ මේ මේ ප්‍රයෝජනේ සලකලා නෙවෙයි. මේ ෆැෂන් හදර මිනිස්සු සන්තෝෂ කරන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා භික්ෂුව සිව්පසය ගැන සලකන්නේ කියලා. සිවුරක් පාවිච්චි කරනකොට ඒ සිවුර ගැන කල්පනා කරන්න කියන ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි සිවුරක් Tamanට ලැබුණා නම් ඒ ලියුතෙන් සතුරු වීමේ ගතියත් නොලැබිච්ච සිවුර ගැන පශ්චාත්තාප වීමත් පැත්තක තියලා සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී අලද්දාත චීවරන්න පරිතස්සති ලද්දාත චීවරං අගතීතෝ අමෝචිතෝ අනජ්ජහපානෝ ආදීනව දස්සාවි නිස්සරණ සම්නෝ පරිගුංජති <clears throat> තමන්ට සිවුරක් හම්බෙච්චහම සන්තුට්ඨෝ හෝති මේක මේ කවුරු හරි මිනිස්සෙක් තායිකෙක් පුදුමාකාර වියදමක් කරලා හදපු දෙයක් අනේ මේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙච්චාවයි කියලා සිවුර අරගෙන ඒක ගැන පාවිච්චි කරනවා මිස ඉතර ඉතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී. මේ විදිහට ලද යම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන ස්වරූපයක් ඇති කර ගන්න. අලද්දාච චීවරන්න පරිත්‍ස්සටි මේ රටේ තියෙනවා මේ චැලෙන්ජර් සිවුරු, ICI සිවුරු. අනේ මට ඒකක් හම්බුන්නේ නැණි කියලා කවදාකවත් නොලැබිච්ච සිවුරක් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. ලද්දාච චීවරන් දැන් තම මට මා හම්බුනායි කියලා හිතමු හොඳට වේටි රෙද්දෙම ආපු හොඳ ಜಾති සිවුරක් හම්බුනායි කියලා කවදාකවත් අරයට ඒ ಜಾතිකක් නැහැ මට විතරයි තියෙන්නේ කියලා අනුන් පහත් කළ සලකන්නේත් නැහැ මේ සිවුර පාවිච්චි කරන්නේ පරෝජනේ සලකලා ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජපන්නෝ ආදීනව දස්සාවි නිසරපන්නෝ පදිති මේක මගේ සිවුර මම මරණට පස්සේ මගේ මගේ ගෝලයට දෙන්න ඕන කියලා එහෙම කතාවක් නැහැ මේ සිවුර තියෙන්නේ හෙළුව වහණ්ඩයි. මැසි මදුරු උතුරු වහණ්ඩයි. වැස්ස අවුව වහණ්ඩයි. ඒක අල්ලබදා ගන්න නෙමෙයි. මේක නිස්සාරණ ප්‍රඥාවෙන් පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාද කෙලස් කියවන්න ඕනේ. ඉන් එහාට නෑ. ඉතින් මේක ගියන්න කරන්න පුළුවන්ද කියලා බලන්න. ලෝකයේ තියෙන මේ මොහතර ඇඳුම් මොහතර විතර කුණු හරපයක් අද තියෙනවද බණ්ඩ ලෝකේ? කොච්චර තුච්ඡද කොච්චර පාහරද කියනවනම් අද තිබුණ මොහතරේ හෙට නෑ. අලුත් මොහොතේට කඩාගෙන දුවන. ඒ ඒ මොහොතේ තියෙන තුච්ච භාවය බලන්න පුළුවන් ඒ මොහොතේ ඉක්මනට යන නිසා. මතක තියාගන්න තව අවුරුදු 20කට හරියන්න මොහොතේ මොහොතරකාරයව හදලා ඉවරයි. ඒගොල්ලෝ දාන තව අවුරුදු 20කින් එන මොහොතේ කියලා අපි කට අරගෙන ඉන්න අලුත් මොහොතක් ආවයි කිය. ඒවා බලන්න යන්න ඕනේ එයාපෝට් එකට. ගිහාම් පෙන්නවා සෙල්ලම් පෙන්නන හැටි කට්ටිය ඇවිල්ලා අන්තර විකට අඳුන් තරඟයකට වගේ මම අපාන හැටි. පරණිකට ගිහලා හාමුදුරු කෙනෙක් දිහා බලනකොට මොනවාක්වත් දැත්තේ නැහැ. ඔය දිරච්ච ගහක් වගේ ඔය තිවුරක් පුරවන ඔයි. ඉතින් ඒක පේන්නේ මේ නැති බැරිකමට ඒගොල්ලෝ කැලේටලා හිටට අපි එහෙම නෙමෙයි අපිට පුළුවන් කියලා. ඉතින් අරකෙන් නිමිති ගන්නවා ව්‍යංජන ගන්නවා අරගෙන ඉවරලා ඒ දිගේ කල්පනා කරලා කරලා කරලා අසීමිත කෙලෙස් වගේ ඉලක්ක කරන මේ හුද්දු සංඥාවක් බව. මේ පොත්තේ පිට පොත්තේ ලාටුව පමණක් බව. හිතන්නේ. මේ මේ ලාටුව මේ පිටපොත්තේ තියෙන සියුම් එක විනිවිදින තරම්වත් විඥානයක් මේ භාවනාවක් නැති වෙනකොට අර පිටිතිල ගාලා තියෙන සායමට බුදුමාකාර බැඳිල්ලක් නැති ආහාර ගැන කතා කරත් ඔච්චරයි. මේ බඩ විත රැක ගන්න කරන නාඩගම සම්භෝග භෝජන සංග්‍රහ නයිට් පාටිස් දාගෙන මේ නටන නැටිල්ල ඒ වගේම මේ ගෙවල් ගයක් හදාන්න ගියාම නවීන ගෘහ නිර්මාණ ශිල්පානුව මේ කරන නාඩගමයි. ගෙන් බෙහෙත් ගන්න ගියාම ආණ්ඩු ස්පිතාලේ යන්නේ නැච් බැරි එක. පොලිමේ ඉන්න හයිය අර මේ ප්‍රයිවට් හොස්පිටල් එකේ ඒ පුළුවන් කට්ටිය. ඒ ලෙඩක් නැතුණත් කමන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකේ පොලිමේ ඉඳලා ආවත් සැපයි. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. පස්සේ ලෙඩ වෙන්න පුළුවන් මොකද දොස්තරලා ලන්න අමාරු. ඕන්න අද හැදිලා තියෙන ලෙඩෝලයි. මේ ඔක්කොටම හේතුව මොකද්ද මේ හුදු සංඥාවක් මේක නිකන් පිට දිය සායමක් බව දන්නේ නැතුව මේ සංඥා ලෝකේ ජීවත් වෙන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට මේක හරහා දැක්කොත් අනේ මේ දන්නවයි කියන උගත් කියන දැනුමක් තියනවයි කියන ගුණවන්තයි කියන පිස්සු විකාර හුදු ටෙලිඩ්‍රාමා එකක් විතරයි ඒ ටෙලිග්‍රෑමයකටත් කොයින් හරි පිස්සෙක් කන්දාගෙන ඇවිල්ලා රජ කරනවා. තව හරි පිස්සෙක් කන ගහන දොරටු පාඩියක් කරනවා. ඒකල නාටකමක් නට. ඉතින් අපි කට ඇරගෙන අප්පුඩි ගගා බලන්නේ. දන්නව තන්නේ කර මායමක් කරන්නේ. ඒ වුණාට උය ආපු බත කණ්ඩර ඉන්න ටෙලිග්‍රෑමයක බලන්න ඒකම තමයි මේ සාමාන්‍ය ලෝකෙත් ඔය නාඩගමයි. හැම වෙලාවෙම අපි අනුන් තනතන්ට අනුන් පිනවන්ට අවුන්ගේ ඇස් දෙකේ ජීවත් වෙනවා මිසක් ඇත්ත ඇති හැටි මේ මොකද්ද වෙන්නේ කියලා දකින්න ආශාවක් නැතිකම එදා ඒ නොදියුණු අශිෂ්ට මිනිසෙින්ද වැඩිය අද මේ ශිෂ්ට සම්පන්න මිනිස් ලෝකේ භයානක රෝගයක් වාටපත් වෙලා මේකයි බුදුහාමර කිව්වේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව අරඤ්‍යගත උනාට පස්සේ කහටවත් හුවා දක්වන්න දෙයක් නැහැ රූප සුන්දරී තරංගයකට ගිහිල්ලා පෙන්නනවා වගේ එහෙම නැත්නම් මේ විකණ ඇඳුම් තරංගයකට ගිහිල්ලා පෙන්නනවා වගේ පෙන්වන්න කෙනෙක් නැහැ මේ ගස්වල ඉන්න රිලව් මොනේ කඳගෙන හිටියත් උන්න ඇඳගෙන හිටියත් එකයි නැතත් ගහක් මුලට ගියත් ඒ ගහට නෑ මේ මිනිහා මොකද්ද කියන එකක් නෑ ශුන්‍යagaraට යන්නෙත් අපි කාමභෝගීන්ගේ මේ වෙච්ච තැනක මොකක් හරි ප්‍රයෝජන සලකලා වැඩ කරපුවම හරියි ඒකට අපි කොච්චර අකමැතිද බලන්න දවසේ එහෙම තැනකට යන්න කොච්චර අමාරුද අපට. අපි ආසයි ආයසරයක් අර ව්‍යංජන ගන්නා වූ අනුව්‍යංජන නිමිති ගන්න තැනට ගිහිල්ලා ඉතින් අහනවා මේ ඒතන ඉඳගෙන භාවනා කරන්නේ කොහොමද කියලා. එතන ඉඳලා සතිය පිහිටවන්නේ කොහොමද කියලා. කියන්නේ තම්බි කන්ද ගාවට යන වෙනුවට කන්ද ගෙන්න ගන්න බැරි කියලා අහන තම්බි ගාවට. මේකේ තියෙන වුදු කාරණාව තේරුම් අරගෙන ප්‍රයෝජන සලකලා වැඩ කරනවා නම් ආනාපානෙන් ගන්න මේ මේ මේ පණිවිඩේ ගොරෝසුර තියලා අර නිමිත්තක් අරගෙන නිමිත්ත ගෙවම් කරලිලා නොනිමිත්තට අනිමිත්තට යන තැන දක්වා භාවනාවේ දියුණුව සලකන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ යෝගාවචරයට මම කියනවා ඒ යෝගාවචරයට පිටින එකම චෛතසිකේ සතිය විතරයි. මේ ගමන සද්ධාවෙන් යන්න බෑ. මේ ගමන වීරියෙන් යන්න බෑ. මේ ගමන සමාධියෙන් යන්න බෑ. මේ ගමන ප්‍රඥාවෙන් යන්න බෑ. මොකද මේ ප්‍රඥාව ෂට ප්‍රඥාවක් වෙන්න ඉඩ තියෙනවා. මේ සමාධිය හිතින්ම වාගත්ත සමාධියක් වෙන්න තියෙනවා. මේ වීර්ය අධික වීර්යක් වෙන්න ඉඩ තියෙනවා. මේ ශ්‍රද්ධාව මෝමුහ ශ්‍රද්ධාවක් වෙන්න තියෙනවා. නමුත් සතියට විතරක් ඔය කොලම් බෑ. ඒක ඇති හැටිමයි බලන්න. ප්‍රත්‍යක්ෂමයි බලන්න. බල බල බල බල හැමදාම සංඥාවක් එන්නල්ල සංඥාව ගෙවන් වෙනකම් බලන්න. ආය සංඥාවක් එන්නලා ආය ගෙවන් වෙනකම් බලනකොට තේනවා සංඥාව කියන්නේ කෙලස් බරිතයි. ගෙවම් කරන්න කරන්න කරන්න කෙලස් නැති වෙන තත්ත්වෙදී. ඒ කෙලස් නැති වෙන තත්ත්වයට සමවැදිලා කෙලස් නැතින තත්ත්වයට සමාදන් වෙලා මේ කෙලස් නැති වෙන තත්ත්වයේ තුලයි විස්රාමයේ තියෙන විවේකයේ තියෙන කියලා දැනගෙන ඒකට සමාදින්න පටන් අරගත්තොත් ආයේ ඉබ්බට වැස්සයි යව්වයි කියලා අලුතෙන් ගෙවල් හදන්න ඕන උඩ තියෙන අඳු ටික ඇතුළට ගන්න එක විතරයි. ඒක තමයි යෝගාවචර නිවන ඕනේ නම් මේ පංචේන්ද්‍රිය එහෙම නැත්නම් මේ උපාදානස්කන්ධ ටික ඇතුළට ගත්ත ගමන් ඉවරයි. ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ තමන්ගේ මේ ඉඳුරන් එළියට දාපු ගමන් ඒව ඔක්කොම පිපිලා කුපිලා කෙලස් බගුරුනෝ. ඇතුළට නමා ගන්නකොට කියනවා ඉන්දිය සංවරේ. ඉන්දිය සංවරේ කරන්නේ කොහොමද? රූපන් දිස්වා නනිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති. රූපයක් දැක්කට ඒකේ නියංජන අනුභ්‍යංජන ගන්න යන්න එපා. නිමිති ගන්න යන්න එපා. නොදැක්කාසේ මූල කර්මත්තන්න හිත ගන්න. ශබ්දං සුත්වාන නිමිත්තක් ගායෝති න බියංජනක් ගායෝති. තමන්ට ඇහෙන සද්දේ. මේක මට නෙවෙයි කතා කරන්නේ ඉතින් මොනව කතා කරපම් මොකද කියලා ගණන් නොගෙන සිටීමේ හැකියාව. ඇහෙන ගන් දැනෙන ගඳේ. දැනෙන රසේ. දැනෙන ස්පර්ශේ. හැම දෙයකම තියෙන්නේ තව කෙනෙකුට කියන්න නිමිති ගන්නවා. ඒ නිසා අපි තව කෙනෙකුට කියන්න උත්සාහ කරනවා හරියටම නිමිත්ත අරගෙන. ඊට පස්සේ ඒ නිමිත්තම දිහා බලාන ඉන්නකොට ඉන්නකොට ඒකේ ගෙවන් වීම හරහා මේ අන කෙලෙස් නැති తত্ত্বය මේ භාවනා දියුණුවක් එහෙම නැත්නම් නිවනට ලංවීමක් කියලා <clears throat> නිමිත්තන් නිමිත්තේ ගෙවී යාම අවබෝධ කරගත්තොත් විවේක මාර්ගයේ වශයෙන් විස්රාම මාර්ගයේ වශයෙන් උදේකලා භව වශයෙන් ඒ යෝගාවචරයා කුප්පන්න පුළුවන් කෙනෙක්, ඒ යෝගාවචරය අවසන්න්න පුළුවන් කෙනෙක්, ඊ타ත්ම කලාතුරකින් තමයි ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ හට රූප පේන්නේ නැතුව නෙමෙයි, සද්ද ඇහෙන්නේ නැතුව නෙමෙයි, ගන්ධ රස පහස නැතුව නෙමෙයි එකක්වත් මම කියාගන්න යන්නේ. එකක්වත් මගේ කියාගන්න යන්නේ. එකක්වත් මගේ ආත්මය කියා ගන්න යන්නෙත් නැහැ. ඒ නිසා ආනාපාන කරගෙන යනකොට මුදුවට ආනාපාන සංසිඳනකොට නුබුදු රූප පේනවා, අසුචි පේනවා, නරක දේවල් පේනවා. මේ එකක්වත් මම කියා ගන්නෙත් නැහැ. මගේ කියා ගන්නෙත් නැහැ. මගේ ආත්මය කරගන්නෙත් නැහැ. විවිධාකාර සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කර්ණිමිත සූත්‍රය ඇහෙනවා. සමහරට දේව භාෂාවෙන් කතා කරනවා ඇහෙනවා. අම්මා තාත්තා ඇවිල්ලා කතා කරනවා ඇහෙනවා. මේවා සේරම ගණන් ගන්න මේ හිතේ තියෙන හුදු මිරිඟුවක් විතරයි. මම කියාගන්නෙත් නැහැ. මගේ කියාගන්නෙත් නැහැ. කලාසුකින් තමයි යෝගාචරයට භාවනා කරනකොට ගඳෙන් රහ <clears throat> ගඳෙන් සහ රසෙන් කරදර වෙන්නේ. එහෙම තියෙන යෝගාචරය ඉන්නවා. කලාතුරකින් හුගව දෙනකොට බාධා වෙන්නේ සද්දෙන් රහ රූපේ. යෝගි නිමිති ගත්තොත් තමයි කෙලස් වෙන්නේ. නිමිති ගන්න වෙනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා හැලුවොත් ආය යහතින් මූල කර්මත්තාන්ට එන්න පුළුවන්. වේ ගඳ රස දෙක අඩුයි පහස එනවා. පහස නිසා තමයි අතපය නලියන්නේ පැද්දෙන්නේ දඟලන්නේ නානා ප්‍රවිධියට මේ කය මේක තොට අයිති නෑ මේක මේක කෙලෙස් කඳක් මේකේ තියෙන හේතුඵල ධර්මයක් කියන එක පෙන්නනවා තවුන්දුවට සමාධි වෙනකොට කවදාකවත් Tamanට ඕන ඉරියව්වේ හිත හිටින්නේ නෑ කය හිටින්නේ නෑ ඒ ඉරියව්ව වැක්කෙන යෝගාවචර ලැජ්ජ හිතන මට්ටමට යනවා නමුත් මේක හේතුඵල ධර්මයකට යනවා මේ කෙලින් තියාගෙන ඉන්න ඉරියව්ව මම කියාගන්න යන්නෙත් නෑ වැක්කිරලා ඇද වෙච්ච ඉරියව්ව මම කියාගන්න යන්නෙත් නෑ හරහ මේ දෙකම හරහ සත්‍ය පවත්නකොට යෝගාවචරයා මේ මම දිහා බල්ලා කවුරු හරි ගන්න ආකල්පය හුදු සංඥාවක් විතරයි ඒ වගේම මම දිහා මම බල්ලා ගන්න සංඥාවක් ආකල්පයක් හුදු සංඥාවක් විතරයි මේවා බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන සුළු දේවල් කියලා මේ සංඥාවේ තියෙන මේ වංචනික බව මායාකාරී බව ඒකට අහුවෙන්නේ නැතුව යනවා නම් බුදුරජාණන් කියනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝවා දිට්ඨිංච සංඥාංච යේ අග්ගහේසුං තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝ යම් කිසි කෙනේ සංඥාවල් ගත්තා නම් ඒ මනසට ගැටුම වැඩි සංඥාවෙන් අයින් වුණා නම් එයාලන් ගැටුමක් නැහැ සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා ප්‍රඥාවේ විමුක්ත වෙච්ච එකනට මෝහේ නැහැ. යේ දිට්ඨින්ච සංඥා තඤ්ඤංච යේ අග්ගය තමයි දිට්ඨියක් හෝ සංඥාවක් දැඩි කරලා ගත්තොත් මෙයා මේ වෙලේ උදේ පාන්දර මං යනකොට හිස් කලයක් අතින් අරගෙන ආවා මේකේ කාල කණිකම නිසා තමයි මගේ වැඩේ හරි ගියේ නැත්තේ කියලා අර ගත්ත සංඥාව දැඩිශේ ගත්තොත් දේ ඝට්ට යන්තා විචරන්ති ලෝකෙ මිස උදේ ඉඳලා හැන්ද වෙනකන් ගැටි ගැටි ලෝකේ ජීවත් වෙනවා මේක උදු සංඥාවක් විතරයි. මේක උදු නිමිත්තක් විතරයි. ඕකේ ගණන් ගන්න දෙයක් නැහැ. මොකද නිමිති එකින් එකට එකින් ලක්ෂයක් පහළ වෙන ලෝකේ එකක් අල්ලන්නේ Tamange රුචියට තමයි. අපි නිදාගත්තට පස්සේ උදේ වෙනකන් ලක්ෂ කෝටි ගාණක් හීන පේනවා. මතක තියෙන්නේ Taman රුචි කරන ටික විතරයි. ඒකට තමයි අපි නිවිති බලන්නේ, කේන්දර බලන්නේ ඔක්කොම කරන්නේ. නමුත් ඔක්කොම මතුවෙන තාක් මතක නැහැ. ඒක නිසා අපි මේ ඉන්න ලෝකයේ අනන්ත අප්‍රමාණ නිමිති තියෙනවා. අනන්ත අප්‍රමාණ ඇහැට රූප සංඥා තියෙනවා, කනට ශබ්ද සංඥා තියෙනවා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ හයක් හැම වෙලාවෙම දෝරේ ගලද්දි කොයි එකද අල්ලන්නේ අපි? ඒකේ සංඥාවේ ගතියන්නේ අපේ කෑදරකම තමයි. යම් වෙලාවක රූප සංඥාව ඇල්ලුවා නම් ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ගල් වෙලා යනවා. ඊගා චිත්තක්ෂණේ අපේ රූප සංඥාව වෙනකොට ශබ්ද සංඥාව ඇල්ලුවොත් ඇහැට රූප පේන්නේ නැතුව යනවා. නායට දිවට කයෙන් වැඩක් නැතුව යනවා ශබ්ද සංඥාවට බැඳෙනවා. ඉතින් මේ සංඥා රාශියක් එද්දී කොයි එකද අල්ලන්නේ කියන එක කාගේ න්‍යායපත්‍රයද වෙන්නේ කියලා බැලුවොත් අසරණයි අනාතයි. කාට හරි කියන්න පුළුවන් ද ඊජාව චිත්තක්ෂණය මම අනිවාර්යයෙන් බලනවා මම සද්ධාහන් නැහැ කියලා. එහෙම පුළුවන් නම් මට ආනාපාන දිගටම යන්න පුළුවන් වෙන්න eBay. නට ධක්මනේ දිගට යන්න පුළුවන් වෙන්න eBay යන්න බෑ. කොච්චර උමනාවෙන් ගියත් යන්න බෑ. මොකද ඉඳපු ගමන් වෙන පැත්තකින් සංඥාවක් ආපු ගමන් මේ සංඥාව කඩලා යනවා. ඒක නිසා යම් තැනක අපි සංඥාවක් අල්ලනවා නම් අල්ලන්නේ බාහිරේ තියෙන රූප නිසා නෙමෙයි තමන්ගේ හිතේ ගినాපු ජම්මාන්තර ගතිය අනුව. ඒක නිසා සරුවචනාංශේ සඳහන් කළ තිනවා යානි චිත්‍රානි භවಂತಿ ලෝකේ නතේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ විචිත්‍ර වස්තු ගොඩාක් තියෙනවා ඒව නෙවෙයි කාමයේ කියන්නේ ලෝකේ තියෙන විචිත්‍ර වස්තු නෙවෙයි කාමයේ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන්ගේ මතිමතාන්තර වලට ඇති රාගය කැමැත්ත. තමන්ගේ රුචි අරුචිකම් වල තියෙන ඡන්දය තමයි මනුස්සයා තියෙන රාගය. තිත්තේව ලෝකානි තත්ති තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්වය එහෙම තිබිච්චාවයි. අතෙත් දීරෝ විනේති ඡන්දා. ඒ වෙනුවට ඒ වෙලෙහිලා ධීරයා ලෝකෙ මට්ටම් කරන්න යන්නේ නැහැ. ලෝකේ සුන්දර කරන්න හෝ අසුන්දර කරන්න නැහැ. තමන්ගේ කුසල කාමච්ඡන්දේ පාලනය කරනවා. ලෝකේ කොච්චර වස්තු තිබුණත් ඒ වස්තුව මේකයි මම මේ වෙලාවේ බලන්නේ මේකයි මං අහන්නේ මේකයි මම රස බලන්නේ ගඳ බලන්නේ කියන එක තමන් ජම්මාන්තරගත ගෙන ආපු කුසල ඡන්දේ කාම ඡන්දය අනුව තමයි බිඳ වෙන්නේ. ලෝකේ වස්තු අනුව නෙවෙයි අපිට දීලා තියෙන අවස්ථාවේ අපි තෝරන්නේ අපිවත් දන්න එකක් නෙවෙයි. නිසා චිත්තක මරණ මොහොතදී ගිහිල්ලා ඊගාවට අපි අල්ලන්නේ රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද මනුස්ස ලෝකයක්ද പ്രേත ලෝකයක්ද බැල්ලියගේ බඩේ උපදීද දිවි ලෝකේ උපදීද කියලා මොන කෙනෙකුටවත් විශ්වාසයක් නැහැ මොකද මේ මැරෙන්න ඉස්සලා මේ ඉන්න වෙකාවවත් මේ සතියෙන් ඉන්නකොටවත් තේරෙනවා එහෙම පාලන ශක්තියක් අපිට නැහැ. ඒ හරි බයෙන් ජීවත් වෙන්නේ මරණයට පස්සේ අපි කොහේ ආයිද කියලා. බය වෙන්න වටිනවා. අපි හිතමු මේ ඊගාව ආත්ම නම් කියලම දිවි ලෝකෙ පුදුනා කියලා. දැන් ඒක වුණාට පස්සේ ඊගාවෙක කොහේයිද? කාට හරි දිනවද එහෙම විශ්වාසයක් මේ ඊගාවෙක නම් කොහොම හරි മന്ത്രിතුමාට ගාණක් දීලා හරි മന്ത്രിතුමා ලියුවෙන් හරි යවන්න යන්න පුළුවන් කියලා හිතන්නකො. ඊට පස්සේ ඊගාවෙකදී මොකද වෙන්නේ? ඊටදී කොච්චර නරකද මේ ගත වෙන හැම චිත්තක්ෂණයකදීම මේකේ ඉඳලා ඊගාවෙකට යන්නේ කොච්චර සංඥා ආනුවද කියලා දැනගත්තොත්. කොච්චරක් අපේ අපේ මති මතාන්තර වලද දැනගත්තද කොච්චර දාසද කියලා බලන්න අපේ රුචි අරුචිකම් වල. අපේ කුසල චකාම ඡන්දේට අපි කොච්චර දාස වෙලාද කිව්වොත් විකේම ආනන්ද ස්වාමීන් ඉන්න කාලේ කිව්වා මේ පෘතජ්ජනයයි කියලා කියන්නේ කාම ලෝකේ කාම රාජිනියගේ බත් බැලියෝ කිය. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ කාම රාජිනියගේ කාම රාජධානී කඹුරණ එක. මෙහෙන් ගිය ගමන් වෙන්නේ ඒකයි. ඒකලා එන්න හිතුවොත් ආ එහෙම කරන්න බෑ. මෙතන වැඩ ගොඩක් තියෙනවා. විවර කරලා අවුරුදු 6ක් අතර වැඩ කරොත් දවස් දෙක වීසා එකක් දෙයි. ආන් මේ වගේ බැඳගෙන වැඩ ගන්න එකක් තියෙන වෙන මොනක්වත් නිසා නෙමෙයි අපි ලෝකෙට දීලා තියෙන සංඥා නිසා ලෝකෙ අපට දීලා තියෙන සංඥා නිසා ඒවා දැඩිව ගත්ත නිසායි මේ ගැටුම තියෙන්නේ මේවා හුදු සංඥා බව තේරුම් ගත්තොත් අපි ගෑනු පිරිමි වශයෙන්වත් වෙනසක් නැති බව තේරෙයි ගෑණියෙකුට ගෑනු සංඥාවක් හදාකත් අයින් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා පුරුෂයෙකුට පුරුම සංඥා කාදාකත් අයින් කරන්න බෑ. ඒ නිසා ඇතුළතින් ගානීය ගානීගේ ඉත්‍ති කුත්තං ඉත්‍ති රූපං ඉත්‍ති ඉත්‍ති නිමිත්තං ඉත්‍ති සරයන් ආදී ඔක්කොම ටික රකින්නවලු. බාහිරින් පුරුෂ නිමිත්ත ගැන පුරුෂ ශෝය ගැන පුරුෂ ඉව ගැන ආශා කරනවා. පුරුෂයා ඇතුළතින් ඒ පුරුෂයාගේ ගත ටික පුරුෂ නිමිත්ත පුරුෂ සෝරය රුචි අරුචිකන් ටික රකින්නවා. බාහිරින් ඥානු ගති රකින්නවා. දැන් හුදු සංඥාවල් ටිකක් මේ ඉපදුනාට පස්සේ ඒක බාරගත් දෙයක් බව දන්නේ නැතුව කවදා හෝ මේ මතුවෙන හැම නිමිත්තක්ම උදේවාය ඥානයට වැටෙනවා කියලා දැනගත්තොත් එතනින් යාට ඥාන පරිමේකක් නැහැ. ඒසට ඥාන පිළිබඳ අයිතිවාසිකම් සටනක් ඕනෙත් නැහැ. පිරිමි පිළිබඳ අයිතිවාසිකම් සටනක් ඕනෙත් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ සංඥාව දැඩිව ගත්තොත් තමයි. ඒ සංඥාව දැඩිව ගත්ත කට්ටිය තමයි මේ සමිති සමාදන් හදාගෙන විවස්ථා හදාගෙන ඒ විවස්ථාට අනුව කටයුතු කරන්න ගිහිල්ලා දීර්ඝ වශයෙන් සංසාරේ බැඳ ගන්න. කවදා හෝ මේ සංඥාවක තියෙන මේ හිස් බව තේරුම් ගත්තොත් ඒක නිමිති ගැනීම අනුව්‍යංජන ගැනීම පුළුවන් තරම් අඩු කරන්න ගියොත් ඒ යෝගාචරයට සාමාන්‍ය භාෂාව නෙවෙයි ඒක ගැඹුරු තමයි බුදුහන් කියන්නේ ඇස් ඇත්තේ නමුත් පොට්ටේක් විදිහට හැසිරෙන්න පුරුදු වෙන්නයි කියලා කියනවා. කන් ඇත්තේ නමුත් නානා ප්‍රදේවල් ඇහුනට බීරෙක් වගේ ඉන්න පුරුදු වෙන්න කියලා තියෙනවා. විවිධාකාර දැනුම තිබුණට මෝඩෙක් වගේ ඉන්න පුරුදු වෙන්න කියලා තියෙනවා. තරු ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොන්ද පයින් නැති කෙනෙක් වගේ ඉන්න කියලා තියෙනවා. බේරන්න බැන්නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. මේකම බාහ්‍ය දාර්ශනිකයට කිව්වා දැකීම දැකීම පමණින් නතර කරපන් ඕක ගැන දිගට හිතන්න යන්න එපා. ඇහිම ඇහිම පමණින් නැත කරපවුක ව්‍යංජනන ව්‍යංජනම හිතන්න යන්න එපා. ගන්ධ රස පහස දැනුනොත් ඒක එතනින් නැත කරපන්. ඒක භාවනා කරන එකට කිතයි ගන්ධ රස පහස දැනුනොට කමන්න ඒක දැනෙච්ච ගමන් ආය ආනාපානට එන්න. රූප වෙන්නොට කමන්න රූප ඉවරෙච්ච ගමන් ආනාපානට එන්න. සද්ද ඇහුනොට කමන්න සද්ද ඉවරෙච්ච ගමන් ආනාපානට එන්න. ඒක ආනාපානෙ ගෙවන් කෙරුවට පස්සේ සියල්ල ගෙවන් කරාවේ. ඉතින් මේක ගැඹුරුයි. ඇත්තටම මේ බාහ්‍ය දාර්ශනික සූත්‍රය එහෙම නැත්නම් ඔය චක්කු මාතේ යතාන්දෝ කියන විදිහට ඇස්සත් තියෙන නමුත් අන්ද මේ අන්දික්කිත ඇස්සනක ගැඹුරු තමයි. නමුත් යෝගාවචරය ආනාපාන සතිය පිම්බීම හැකිලිමේ සතිය සක්මන් කරනකොට ඇති වෙන සතිය ගත්තොත් මේ යහ පැත්තට මෙහා පැත්තට කියලා සක්මන් කෙච්චර ගියත් ළඟින් කවුද ගියේ කියලා යෝගාචර දැනගන්න නොදැනගන්න ඉඩ තියෙනවා. නමුත් ඉනේ නිවදන අවිසගෙන උකුසයෙන් බලන්න හිටියොත් එහෙම යෝගාචර සක්මන කරන්න හම්බ වෙන්නේ නැහැ. අහල පහල තිබුණ දේවල් ගැන විතරයි මතක හිටියේ. දවසක් සරුවචන් ආංශේ මේ පිදුරු මඩුවක ගොයන් කපලා මේ බත පහගෙන ගිය පිදුරු මඩුව කොටලා භාවනා කර කර ඉන්නේ. ඊට පස්සේ ඊගාව කන්නේට මහ වැයි වයින්නවා. වයින්නොට මිනිස්සු හානවා. ඉතින් සරුවචන්සේ මේක භාවනා කරින් දතිය හෙන්න වැහලක් තියෙනවා හෙන ගහලක් තියෙනවා සරුවචන්සේ දන්නේ නැහැ. නමුත් නැගිටලා බලනකොට කවදාකවත් නැතරම් මුළු කුඹුර පුරාම විශාල සෙනඟක්. සර්වඥාචාර්ය ඉච්ඡරා පිටුමණ්ඩුවේ ඉච්ඡරා ධක්මං කරන ගමන් ඊලන්දාට කතා කරලා අහනවා මොකද මේ සෙනඟ කියලා. ඊට පස්සේ කියනවා මේ දැන් වැස්ස හෙනට අකුණක් ගැහුවා මේ නියුන් සහෝදර දෙන්නෙකුයි හරක් බාන්න දෙන්නට අකුණ වැදිලා මැරුණා. ඉතින් මේ මිනිස්සු කලබලලා මේ කුඹරට අවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු අහනවා ඔබ වහන්සේ කොයිද හිටියේ කියලා මම මේ ඇතුළේ තමයි හිටියේ කියලා. උඹන්ස නිදිද? නැහැ. කලන්තය ඇදලා හිටියද? නැහැ. ඇහුන් නැද්ද? නැහැ. මම හිටියේ මේ මේ පිදුරු මඩුවේ තමයි. ඉතින් අර මනුස්සයාට වෙන්නේ බීස්සෙක් වගේ. මෙච්චර මේ එන ගහලා දෙන්නෙක් මැරිලා මේ මෙතන හිටපු මනුස්සට ඇහිලා නැහැ. මේ අපි පුරුදු කෙරුවොත් අපිට කවුරුර කොච්චර බැන්නත් කොච්චර ස්තුති කරත් ඒකේ නිමිටි ගත්තොත් තමයි ගැටුම තියෙන්නේ. දැන් අපිට බනිනකොට අපිට කියකිද මන්ට හොඳ වචන කතා කරලා බැනපන්. ඔය නරකේවා කියන්න එපයි කියලා බෑ. ඉතින් උට තරහට බයිනවා. ඒකම කවුරු ස්තුති කරන්න ගියාමත් කියද උඹට මනාපිට ස්තුති කරපන්. ඕකයි බැනිල්ලේ කිසි වෙනසක් නැහැ. ඉතින් ඒ ස්තුති කරනවාට ස්තුති කරනවා. ওই වචන කරලා මට ස්තුති කරන්න එපයි කියලා හරියන්නේ නැහැ. ඉතින් අපි බුද්ධ ආගම නොවි තරුවචනන්සේ මේ වගේ ආදර්ශයක් නොදුන්නා නම් මේක කියනකොට හරියට පටලැවෙනවා. නමුත් හරි වාසනාවට හරි අපි මේ නෛර්යානික සී සද්ධර්මයක වැඩ කරන්නේ සරුවචනන්සේ දෙන්න උනේ ආදර්ශ ටික දීලා තියෙනවා. කියන්න ඕන ටික ධර්මයේ කියලා තියෙනවා. නමුත් මේක තේරුම් ගන්න නම් සත්‍ය අවශ්‍යයි. රූපේ පිළිබඳ හොඳට සත්‍ය වඩලා වේදනා පිළිබඳ හොඳට සත්‍ය වඩලා මේ සංඥා කියන දේවල් කොච්චර ලේසියට පහළ වෙනවද කොච්චර ලේසියට දුරන් ගෙවෙනවද කියලා බලන්න ආනාපාන නිමිත්ත ගෙවෙන කම්ම බලන්න. පිම්බි මැකිලෙන් බලනවනම් ගෙවෙන කම්ම බලන්න. සක්මන් කරනකොටත් සක්මන ඉබේ කරන මට්ටමට යනකම් යන්න. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නේ සක්මනෙත් ওই විවේකයේ ආනාපානෙමුත් පිම්බි මැකිලෙමුත් ඉස්ටි වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් ඒක මට්ටමට යනකන් තමයි මේ සංඥා බලපාන. බලපාන තාක් ගැටුම් තමයි. බලපාන තාක් රණ්ඩු තමයි. ඒ සංඥා ඉක්මවා ගන්න පුළුවන් තත්තර ගියාට පස්සේ කිසිම ගැටුමක් නැහැ. සංඥා විරත්තසන සම්ති ගන්තා. ඉති වෙලා තියෙන ගැටුමක් නැතිවෙච්චම හරි පාළුයි වගේ එකයි වෙලා තියෙන්නේ. දැන් චිත්‍රපටයක් වුණත් ෆයිට් එකක් නැත්තම් මරණයක් නැත්තම් ඔක කවුද බලන්නේ? උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරන කෙනෙක් වෙන්න වෙන්න හිටියොත් එම් පැය තුනක් විතර ඔස්කාර් සම්මාන හම්බ වෙයි. කද්දාක මොකෙක්වත් එන එකක් නෑ බලන්න ඕකේ මොකද්ද බලන්න තියෙන්නේ. මොන හරි කුණු හරි පැප්පෙන්නනවා නම් මොන හරි රණ්ඩුවක් වෙනවා නම් දිගටම බොක්ස් ඔෆිස් වාර්තා බිඳගෙන යන්නේ ඕකම තමයි ජීවිතෙත් එච්චරයි. මේ නිමිති නැති තැන නැතිකම නෙවෙයි තියෙන්නේ මේක නිවන බව දන්නේ නැති නිසා අපි කරන්න පුළුවන් තරම් ඉරියව් වෙනස් කරමින් රූප වෙනස් කරමින් තැන් වෙනස් කරමින් නිමිති අලුත් කරන්නේ. නිමිති අලුත් කරන තාකල් අලුත් වෙන්නේ දුක බව තේරුම් ගන්න වෙනවා. ඒ නිසා ගෙවම් කරනකොට ගෙවම් කරන්නේ දුක බව දන්නවනම් මේ ආනාපාන සතිය හොඳටම ඇති rahat වෙන්න. මේ ආනාපාන සතිය කරලා බුද්ධ අනුස්සතිය කරන්නේ කවද්ද? මෛත්‍රී කරන්නේ කවද්ද? අසුබේ කරන්නේ කවුද? කික බලාගෙන ඉන්නවා මේ එක එක නිමිති අලුත් කරගන්න. වෙන්නේ මොකද්ද? හොද හොද මඩි දාන එක තමයි. නිසා මොකක් හෝ මතුවෙන නිමිත්තක් යන එක සම්පූර්ණයෙන්ම ගෙවෙන එකක්. බලන එකත් වැදගත්. බැලුවට පස්සේ මේ ගෙවෙන්නේ කෙලස් බව දන්නවනම් දුක්ඛ සත්‍ය බව දන්නවනම් ගෙවෙනා තාක් ගෙවෙන්නේ දුක්ඛ සත්‍ය නම් මතුවෙන තාක් මතුවෙන දුක්ඛ සත්‍ය නම් මේ ගත්ත අරමුණේ තුනී වීම සූක්ෂම භාවයටපත් වීම අති සූක්ෂමතාවයටපත් වීම තුලින් කියා ගන්න බැරි තැනට යනකොට තමයි මේ සංඥාව ගෙවුණා කියන්නේ. මට මොකද උනේ කියලා දන්නේ නැහැ. මම හිතියා දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියනකොට තක්කු මුක්කු වෙන්න දෙයක් නෙවෙයි. මේ තමයි සංඥාව හරහා දුක ගෙවන් කිරීමේ ක්‍රමය. මේක නැවත නැවතත් කරලා පුරුදු වුණොත් මේක නැවත නැවතත් කරලා වශීභාවයටපත් කරගත්තොත් සමහර විතක හීනෙකටත් අවදි වෙන්න පුළුවන් වෙයි. හීනේ ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මම ඉන්නේ හීනෙක් කියලා. ඒ තරමටම මේ গুপ্ত ලෝකයේ සහ ප්‍රත්‍යක්ෂ ලෝකයේ අතර පාලම වැටෙනවා මේ සංඥාව දැනගත්තොත්. සංඥාව දන්නේ නැත්නම් ලෝකේ තියෙන තාකල් කේන්දර බලලි නසතර গুপ্ত ධර්ම, ගුඪ ධර්ම දිගේ යන්න පටන් ගන්නවා. ඒක බොරුත් නෙවෙයි. සංඥාව තියෙන මිනිහට බොරුත් නෙවෙයි. නමුත් සංඥා ඉක්මව මනසට පේනවා මේවා සේරම හුදු සායම්බරු විතරයි. ඒසා කවදා හෝ යෝගාවචරය බුද්ධ ආගමේ ඉඳලා බුද්ධ ධර්මයට යන්නේ මේ වෙනස දැකපු දවසේ තමයි. එතකම් බුද්ධ ආගමේ තමයි. බුද්ධ ආගම බොහොම ස්ථිරසාරව එයාට සමාජිකත්වයක් කරන් දීලා ඔක්කොම හදලා දෙනවා. නමුත් බුද්ධ ධර්මයට කී දවස් තියෙනවා මේ සෑම දෙයකින්ම වෙන්නේ සංසාරයට බැඳෙන එකයි. සීරම ගෙවම් කරාට පස්සේ සංඥා විරත්තසන සම්තිගන්තා පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා කියලා ගැටුම් නැති තැනක මොහේ නැති තැනකට යන්න නම් මේ ඉගෙනගත්ත දැනුම් සීරම අමතක කරන්න. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ධම්මෝපි හෝබික වේ පහතබ්බා භගේවා ධම්මෝ කියලා. මාන්නේ උඹලා ඉගෙන ගත්ත සෑම ධර්මයක්ම අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. ඒ නිසා ඉස්ලාම් දවසේ මම මේ බණ කිව්වනම් මම හිතන දැයින ගාණක් යනවා මේ භාවනාවට නතර නොවි. ටිකක්කල් භාවනා කරගෙන යනකොට නම් ටික ටික ටික ටික තේරුම් ගනි. මේක අමාරුයි තිත්තයි මේ බේත. නමුත් බිව්වොත් බඩේ. බිව්වොත් ගැලවුමක් තියෙනවා. කොච්චර අමාරුද බලන්න මේක තේරුම් ගන්න කොච්චර අමාරුද බලන්න මේක තේරුම් ගස්සන එක. ඒ නිසා සරුවචන්සේ කොච්චර වෙහෙසකටපත් වෙන්නේ නැද්ද පස්වක මහණුන් දැකපු දවසේ. බුදු වෙලා පස්වක මහණුන් දැකපු දවසේ බුදු වෙන්න ඉස්සෙල්ලා දැකපු අතර අතර මොන වෙනසක් පස්වක මහණුන්ට දැනෙන්නේ නැද්ද? ඒ වෙනස තමයි අද වෙනකම්ම මේ ශාසනයේ තියෙන ඉතාමත්ම අමාරු මේක sannivedanaya කරන්න මොකද නොදන්න දෙයක් නෙවෙයි මේක. නමුත් මේක බාර ගන්න ලෑස්ති නැහැ. මේකට එනකොට පැංගිරි මිරිකෙනවා. මේක එනකොට කරප්පන් හැදෙනවා. ජීසා මේ ගමන කවදාක සංවිධානයක් කරා යන්න බෑ. Taman තනියම මම දැන් මෙතන කියන පදනමට ආවොත් මේක එච්චර බරපතල නෑ. එනිසා විපස්සනා භාවනා කරනකොට එහෙම නැත්නම් විපස්සනා ඥාන වැඩනකොට මේ හුද්දේ කලාව කියන වචනේ පාවිච්චි කරනවා. බුද්ධකලාව කියන්නේ මා කාලකන්ණි වචනය සමාජශීලී සතාට. නමුත් සරුවචනසේ උත්තරීතර හුදකලාවක් ගැන කතා කරනවා. ඒ නිසා උත්තරීතර හුදකලාව ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න යෝගාවචරයට මේ සංඥා විරත්තස භාවයේ කියන වටිනාකම එනකොට තමයි මේ පිරිච්චකම හිතට එන්නේ. සන්තුෂ්ටි කරගතිය හිතට එන්නේ. මේකට සාසන සම්පත්තිය කියලා කියනවා. මේක දන්නේ නැති මනුස්සයා තමයි පෞද්ගලික ආරක්ෂක සමිති තියාන වැට කඩළු බැඳගෙන, තාප්ප බැඳගෙන, පොලිස් ආරක්ෂාව සහිතව මේ নানা ආකාර සෙල්ලම් කරන්නේ මේ හුද්දේ කලාව කියන වචනේ දන්නේ නැති නිසා. ඒචා භාවනා කරන්න කරන්න කරන්න තමන්ට මේ කායි විවේක විතරක් නෙවෙයි චිත්ත විවේක විතරක් නෙවෙයි උපදි විවේක දක්වාම කිසි කෙනෙකුගේ මට වහවලා නැතුව බෑ කියන මට්ටමට අයින් කරගන්න බැරි නම් කියන්නේ තාම මදි මේ උදකලාව කියන එක තේරුම් ගන්න විශ්‍රාමය කියන එක තේරුම් ගන්න විවේකය කියන එක තේරුම් ගන්න. ඉතින් ඉස්සරහට යනකොට යනකොට තමයි ඇති වෙනවනම් විශ්වාසයක්. මට කවුරු නැති වුණත් මේ විවේකයට කිසි බාධාවක් නැහැ. කවුරුත් මට විවේකේ දෙන්නෙත් නැහැ. කවුරුත් මට විවේකේ හොරකම් කරන්නත් බෑ. මගේ පෞද්ගලික දේ තමයි මං කළ යුත්තේ මේ විස්රාමයේ, මේ විවේකයේ, මේ විමුක්තිය, මේ නිවන, මේ හුදකලා බව ආගේ කරන්නේ කියලා අනේ එදාට තෙරේ සංඥාවේ සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි සංඥාවේ සෑහෙන වෙනසක් සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. කිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි යනවා එත්තවතාජාති ගාථා සජ්ජායනාවට ඒ මතින් අපි ඥානමෝදනාවට මේ අනුමෝදනා ශීර්ෂයෙන් පිං කුසල් අදා බෙදා ගැනීමට මුදිතාවේ සියලු සංවිධානය අතින් පෙනී උදෙනේ නැත් පෙනී උදව් කරපුවායට ඥාතියින්ද සහ ඒ වගේම අපේ પરමාර්ථය සිහිපත් කර ගැනීමට පෙළඹෙනවා. අපි සම්ප්‍රදාන කුල වේතාවතා ආදී ගාථා සජ්ජහානට පෙළඹෙනවා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං Thank you.